අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 115 වෙනි අපි වැඩ පිළිවෙලේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශිලූප දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා භිඤ්ඤය චත්තාරි අරිය සත්‍යානි දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං කීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයේ හතරවෙනි කාණ්ඩේ අවබෝධ කර යුතු නැත්නම් විශිෂ්ට ඥාණයෙන් දත යුතු කාරණා හතර මොකක්ද කියලා අහලා ඒකට උත්තරේ වශයෙන් දෙන්නේ චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය හතර තමයි කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් දත යුත්තේ. ඒ කියන්නේ ඒක පොතේ තියෙන කහලා නැත්නම් හිතට රටහිච්ච දේ නෙවෙයි භාවනා කරලා සාක්ෂාත් කරනකොට තමයි ඒ විශිෂ්ට ඥානය කියලා සඳහන් කරන්නේ. ඉන් මෙවිට ගොඩක් එක එක ඥාන මට්ටම් තියෙනවා. ඒවෙන් තමයි අපි මේ තෙන්ට යනකම්ම උදව් උපකාර ගන්න. ඉතින් මේ එක්කල පැමිණීම අභිඤ්ඤය ඥාණයෙන් නැත්තම් මුදුන්පත් වීම සිදු වෙන්නේ අභිඤ්ඤය ඥාණයෙන්. ඉතින් ඒ නිසා අපි එතකන් ඊට පල්ලෙහා තියෙන ඥාන වලින් ටික ටික ටික ටික දියුණු කරනවා. ඒ දියුණු කිරීම තමා විශ්ීම කල යුත්තක්. ඉතින් ඊට පස්සේ හතරක් වූ ආර්ය සත්‍ය හතර ආර්ය සත්‍ය මොනවාද කියලා අහලා දුක්ඛ ආර්ය සත්‍යය, සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍ය කියලා එක කවුරුත් දන්න දෙයක්. නමුත් එතන ඒ දන්න ප්‍රමාණය අපි භාවනා කරන්න කරන්න ඉහළ ඉහළ මට්ටමකින් දරගන්න. ඉතින් අපි ඊයේ පුරාවේ මේ දුක්ඛ සමුදයං කියන දුකේ හටගැන්ම කියන මේ ආර්ය සත්‍ය පිළිබඳව චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහයක් අරගෙන අපි මෙච්චර මහන්සිලා වැඩ කරගෙන යනවා මේ තණ්හාව කියන එක නැත්නම් දුකේ සමුදය හටගන්න ගැන අවබෝධ කරන්ද ඒක අපි හිතනවට වඩා කරන්න කරන්න ඒක පිළිබඳව ගොඩාක් මට්ටම් දැනු අවස්ථා අවදි ජවනිකා ආදී රාශියක් තියෙනවා. ඉතින් ඒක ඒ වගේ සංකීර්ණ දෙයක් ඒ ගැන නොදන්න උත්සාහ නොකරපො <coughs> කල්පනා පිසුදු නැති කෙනාට කියන්න කියන්නේ ඒක තව තව අවුල් වෙනවා. නමුත් භාවනා කරන කෙනාට ඒකට ඥානෙ තියෙන කෙනාට සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් ඒකේ ඥාන ප්‍රස්ථාරයේ තේරෙන පටන් ගන්නවා. නැත්නම් ඥාන විභාගයේ තේරෙන පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා මේක මේ කෙනෙකුට පුද්ගලික එකක් නෙවෙයි. ඒක චිත්ත නියාමයක් වැඩ කරන්නේ. එහෙම නැත්නම් ධර්ම නියාමයක් වැඩ කරන්නේ. ඒ නිසා මේ කියන මේ තණ්හාව කියලා අපි දල වශයෙන් සඳහන් කරන තණ්හාව ක්‍රියාත්මක වෙන තල මට්ටම් පහ වෙන විදිහට කියනනම් වැරදෙන්න පුළුවන් මට්ටම් පහක් වැරදීම හරහාම එක එක එක එක අතුරුණු ගෙඩියක පොත් අයින් කරනවා වගේ එක එක අයින් කළ යුතු මට්ටම් පහක් බැඳීම් පහක් මාර්ගයෙන් විනිබත් චිත්ත චේතසෝ විනිබන්ද බන්ධන පහක් විදිහට මේකේ සාරිපුත්‍ර සංසප් වෙනවා ඉතින් පළවෙනිම දේ තමයි අපි මේ දුක්ඛාරි සත්‍ය තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේ සංසාර කියන දුක. ඒගොල්ලෝ මේකට සමුදය වෙන තෘෂ්ණාව තේරුම් ගන්න ඕනේ කියලා වැටහුණාට ඒ කිනාට මේ කාමයේ තියෙන ආසාව නැත්නම් ඉඳුරම් පිනවීමේ ආසාව කියලා මේකට කියන්නේ. නැත්නම් ගේහසිත ප්‍රේමය කියලා කියනවා. මේ ජීඳා ජීවිතේ අපි තියෙන මේ තෘෂ්ණාව නිසා ඒ කිනාට ඒ යම් තාක් දුරට මේ එදිනදා ජීවිතයේ බැඳීම් පිළිබඳ අවබෝධයක් නැත්නම් අවිගත රාගෝ යකි තාම බණ භාවනා කෙරුවට මොකද දුක අවබෝධ කරගන්න උත්සාහ කෙරුවට මොකද තෘෂ්ණාව අවබෝධ කරගන්න උත්සාහ කරන උනත මේ රූප බැලීමේ ආසාව රාගේ ශබ්ද ඇහිීමේ රාගය ගඳ රස පහස පිළිබඳව යම් ප්‍රමාණයකට යායක කමක් නැහැ කියලා ඊට වැඩිය නම් හොඳයි නමුත් තාම මේ ඉඳුරම් පිනවීමේ ආසාව තියෙනවා ඒ රාගේ තියෙනවා ඒත් හැබැයි යම් ප්‍රමාණයකට උත්සාහයකුත් කරනවා ඒ වගේම අවිගත ඡන්தோ ඒ කැමැත්ත රූප වැලීමේ කැමැත්ත මේ මේ රූප නම් ඕනේ හැබැයි මේ මේ රූප නම් ඕනයි කියලා තාමත් තියෙනවා ඒකේ රොස්ස ඉතුරු වෙලා ඊගාවට ඒ ඒක පිළිබඳ ඡන්දේ තියෙනවා. ඒ වගේම ප්‍රේමයක් තියෙනවා. මේ ටික මට ඕන. මේ ටික නම් නැතුණා කමන්නයි කියලා කාමය එමෙතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ අරමුණු વિશેයි ප්‍රේමේ තාම ගෙවිලා ඉවර නැහැ. තාම ටිකක් තියෙනවා. පිපාසයක් තියෙනවා නිකන් තිබහක් වගේ. තම මට මේ මේ දේවල් ටික ඉවර කරගන්න තව බැරි වුණා. අඩුපාඩුවක් තියෙනවා. පරිලාහයක් තියෙනවා. ඒක හිතට නිතරම වද දෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා නැත්නම් හවල් දවසේ වෙන්න ඉස්සෙල්ලා මේ ටික මම කරලා දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ තණ්හාව යම් ප්‍රමාණයක් හක්ය හංගගත්ත පොල් කෑල්ලක් වගේ තියාගෙන යබන භාවනා කරනවා. තාමත් අනිත් සම්පූර්ණ රාගෙ බැඳිච්ච කෙනා වගේ නෙවෙයි. යම් ප්‍රමාණයකට බැඳීම් සහිතව ප්‍රේම සහිතව ඡන්ද සහිතව රාග සහිතව බණ භාවනා කරනවා. එතකොට ඒකෙනත් යම් ප්‍රමාණයකට තපසක් එහෙම නැත්නම් තැවීමක් කරනවා. අනිත් තමන්ම බැලුවොත් ඊට වැඩිය අද යම් ප්‍රමාණයක තපසක් යම් ප්‍රමාණයක තැවීමක් කරනවා. ඒ කෙරුවට තමන්ගෙම හිතේ දාන්නව පැත්තක මේ රාගය දුරු කරනවා කිව්වට මේ මේ දේවල් වලට නම් දුරු නොවුනට කමන්නේ ඒක ඉතුරු කරන්න ඕනේ. ඒක තියෙන්න ඕනේ කියලා තපස රැක්කට මෙච්චර ප්‍රමාණයක නම් තපස් රකින්න මේ පැත්ත තියෙනවා. එහෙම නැත්නම් යෝගයයි භෝගයයි දෙකම තියෙනවා. කාම එක පැත්තකට යෝග වෙනවා, භෝග වෙනවා, භෝගී සම්පatti තියෙනවා. අනිත් පැත්තට භව භාවනාවට යෝගී වෙනවා. ඉතින් මෙයා දෙකට දෙතාවර. රැට දවල් මිගෙල් රැ ඩැනියෙල් සෙල්ලමක් යන්නේ. මේ මේ කාම ටික දිනුනට කමන්නේ නැහැ කියලා හිතනවා. මේ මේ කාම නැති කරන්න හදනවා. ඉතින් එතකොට යාගේ යෝගී ජීවිතයට අර බොහෝගී කොටස කැලලක් වෙනවා. ඒ වගේම සාතච්ඡාය කියලා කියන විදිහට නිතිපතා වැඩක් කරන්න බෑ. අර එක එක ආශාවල් නිසා, බැඳීම් නිසා, සම්බන්ධතා නිසා ඒ භාවනා කර්මාන්තය පාවදීලා මේ කාමයට සම්බන්ධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම વિશે යෙදී ගත කරන නිසා යාට හිතට හෝ වෙන කෙනෙකුට වග වෙන්න බෑ. මම ඔය මොනවා වුණත් මගේ මේ සක්මන් ටික මම දවසේ කර ගන්නවා මම මේ පරියංක භාවනා ටික කර ගන්නවා එදින්දා සතිය කර ගන්නවා කියලා නිත්‍ය කාලසටහන බැඳෙන්න බෑ බැඳෙන්න බැරි හේතුව අර කියන අවිගත රාගෝ අවිගත චන්දෝ අවිගත ප්‍රේමෝ අවිගත පරිලාහෝ පිපාසෝ තණ්හෝ. මේක හැබැයි බණ නාපු කෙනාට වැඩිය බණ අහපු කෙනාට හොඳට තේරෙන්න පටන් ගන්නවා. නැත්තම් හිතන්නේ මේක යුතුයකන්නේ ඒ දරුවන් කෙරේ මාය ප්‍රේමයක් රාගයක් තියෙන්න එපාය. අම්මා තාත්තා කෙරේ තියෙන්න එපාය. වස්තුව කෙරේ තියෙන්න එපාය කියලා යුතුයකම් වශයෙන් තේරුම් ගන්න හැබැයි මේ සාරිපුත්‍ර සාංශය ලස්සන ඇඳලා පෙන්නනවා. මේක දෙකට දෙතාවර වැඩක්. උගුරට උරා බේත් බොන්න හදන වැඩක්. යම් යම් දේවල් වලට රාගය තාම තියෙනවා. ඒ නිසා යාට තපසක් සම්පූර්ණ අනුയോഗයක් කියලා භාවනා කරන්න පුළුවන් ගතියක් නැහැ. නිචිපත භාවනා කරන්න විදියක් නැහැ. පදහානායි කියන විදිහට ප්‍රධාන වීර්යය කරන්න බෑ. තන්නේ කර දත අල්ලලා වැඩ කරන්න බෑ. මොකද සමහර දේවල් වලට තණ්හා ජාති කියනවා. අන්න ඒකේනා ඒ උග්‍රටෝරා බෙහෙත් බෙහෙත් බොණ්ඩ හදන ගතිය අර ප්‍රහාණය නොකරපු තණ්හාව ප්‍රේමය පරිලාය පිපාසාව නිසා ඒ කෙනාගේ තියෙන මේ හිතේ බැඳීම පිටේ වනේ තියෙන මීම වගේ. පිටේ වනේ තියෙන මීම පඳුරට රින්ගන්න බයයි. ඒක නිසා එයා සම්පූර්ණ අප කැප වෙලා බණක් භාවනාවක් සීලයක් සමාධියක් ප්‍රඥාවට යන්නේ යනවා ගියාට මොකද ඉස්සරහට වැඩි පසට යන්නේ. ඒක ඉතින් අපිට තමන්ගේම ජීවිතයේ ඉස්සෙල්ලා මේ වගේ වැඩවලට ඉදෙන වෙලාවක තිබෙන මේක අසංවිධිත ස්වරූපය පෙළ ගහ ගන්න බැරි ස්වරූපේ පේනවා මේ කියන පළවෙනි හිතේ බැඳීම නිසා නැත්නම් කෙලින්ම සුද්ධ වශයෙන්ම ඉදරම් පිටවීම විශේෂයි සමහරකට අතහරින්න පුළුවන් වුණාට සමහරක් කොටසක් තිබුණා කමක් නැහැ කියලා. ඉතින් අර ඉතුරු කරගන්න හදනකොට ඇහැට වෙච්ච කුණ වාගේ නැට නිතරම වද දෙනවා. ඒක ඒක වසංගන්න මොන විදිහින්වත් බෑ. ඉතින් ඒ නිසා ඒක නදාන්නවා මම නම් යම් ප්‍රමාණයකට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕනකම තියෙනවා. සමුදය සත්‍යත් අවබෝධ කරගන්න තියෙනවා. හැබැයි මගේ හිතෙම පැත්තක ටිකක් කුණු ඉතුරු වෙලා තියෙනවා. යම් යම් දේවල් වලට රාගය, ප්‍රේමේ, තණ්හාව, ඡන්දේ, පීපාසේ, පරිලාහේ තියෙනවා. ඉතින් යාට එතකොට තේරුම් අරගන්න පුළුවන් මගේ ගමන මුළු හදින් යන ගමනක් නෙවෙයි දෙකට දෙතවර ගමනක් ඒ නිසායි මොකද මේ තමන්ගේම තියෙන කාමයේ තියෙන බැඳීම නිසා ඒ කාමයට බැඳීම නැති කෙනා විතර නිත්‍ය කාලගතහඬ වැඩ කරන්නත් බෑ. මේකට යෙදිලා ගත කරන්නත් බෑ. හිත දෙතෑවර වෙලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම කෙනෙක් පහු කළ යුතු කඩයිමක්. ඒ පහු කරනකොට Tamanට තේරෙනවා මුළු හදින් වැඩේ කරන්න ගියාම ඒකේ පහසුවක් තියෙනවා. නමුත් කිසිම කෙනෙකුට පටන් ගන්නකොට Taman ළඟ තියෙන සියලුම දේවල් මේ විදිහට කැප කරන්න බෑ. මොකද ඒවා ආශාවෙන් එකතු කරපු දේවල් නෙමෙයි තමන්ගේම දේ. ඒ නිසා යම් ප්‍රමාණයකට දුරු කරන්න පුළුවන්. ඉතුරු වෙච්ච ප්‍රමාණයට සාපේක්ෂව දුක ඉතුරු වෙනවා. තණ්හා කරන ප්‍රදේශයට සාපේක්ෂව පරිලාහය දුක ඉතුරු වෙනවා. ඉතින් මේ නිසා ශාසන ලෝකයේ දිහා බලනකොට බුද්ධ ශාසනයක් තිබුණත් සමහරු කරන්නේ මේ දවල් මිගෙල් රෑ දානියල් තමයි. එහෙම නැත්නම් පඳුරට පිටේ වනේ තියෙන මීමා පඳුරට යන්න බයයි වගේ කෙරුවට මොකද මුළු හදින් නෙමෙයි කරන්නේ. මේක දොස් කියන්න පුළුවන් තත්වයක් වගේම දොස් කියන්න බැරි තත්වයක්. යම් ප්‍රමාණයකට මෙහා දුක්ඛ සත්‍ය පිළිබඳව දාන්නෝ සමුදයත් අවබෝධ කරගන්න උත්සාහ කරනමුත් අර කපා හෙලන්න බැරි බන්ධන රාශියක් නිසා ඉතාමත් අමාරුවකටපත් වෙනවා. මෙයාට සාමාන්‍ය කාම ලෝකේ ඉන්න එකනා වගේ නෙවෙයි දෙලොවක් මැද හිර වෙච්ච ගතියක් තියෙනවා. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ මිනිස්සයා ඒ ලෝකෙටත් නැහැ මේ ලෝකෙටත් නැහැ. සාමාන්‍ය කාම භෝගියා නම් අම්මා අප්පා සාව කන්නේත් නැහැ කාමයේ යෙදෙනවා. සල්ලි වේදන් උනත් මොනවා කියලාද මේ මිනිස්සයා වගේ නෙමෙයි මෙයා. යම් ප්‍රමාණයකට ප්‍රතිතද කරගෙන. දත්නි ටිකාගෙන. හැබැයි එක පැත්තක දෝරේ ගන්නවා. මේ කෙනා කාම භෝගින්නොත් බැනුම් ගන්නවා. යෝගාවචරයෙන්ොත් බැනුම් ගන්නවා. මොකද දෙතෑවරයි. බාගට තැම්බිලා ඇට්ටකුණා වෙච්ච යෝගාවචරයෝ. මේකට ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ බෝධිලිම වාගේ කියලා. බෝධිලිම ගොදුරට පයින්නකොට මගක් දුර ගිහිල්ලා ඔළුව හොල්ලෝල නැතර වෙනවා. ආයෙ පිම්ම පැනලා ආයෙ ටිකක් කොහොම හොල්ලෝල ඉන්නවා. ඉතින් මේ යෝගාචරණ කියන්නේ කැමලියන් යෝගීස් නැත්නම් බෝධිලිම කියලා. පණින්නම් එක පයින්න පැනලා ටිකක් කියලා ගිහලා හතියනවා. හතියලා ආයෙ ටිකක් ගිහලා ආයෙ පිම්මක් පයින්න. ඉතින් මේක බනින්න වටින්නේ සාසනේ හම්බෙච්ච ලායිත් එපර බබයි ඉන්නවා. නමුත් බනින් නොවටින්න වටින් බනින් නොවටින්නේ මොකද? යම් ප්‍රමාණයක උත්සාහයක් කරනවා. මේක වගේතර අපි හිතමු එහෙම ගිහිල්ලා මේ කාමී ඉතුරු ටික දැනගන්න අදහසින් හෝ තමන් කරපු ප්‍රහාණය කරපු ප්‍රදේශයට සාපේක්ෂව හෝ උත්සාහයක් කළොත් අරණ්‍යගත වෙලා රොක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා නිශීදති පල්ලංකම් කියන එක පළඟ බඳ වාඩි වෙලා මම්මගේ කයට හිත දානවයි කියලා අර ඉතුරු වෙච්ච කාමයට සාපේක්ෂව කයේ හිත හිටින්නේ හිත එව්වට යනවා අතීතයට යනවා අනාගතයට යනවා අරය ගැන මෙයා ගැන ප්‍රහාණය කරපු කාමයට සාපේක්ෂව හිතේ කයේ හිටිනවා ඒ නිසා යාර වරින් වල කරන ප්‍රයත්නයට සාපේක්ෂව කයට හිත එළඹ සිටීම ටික ටික ටික ටික වැඩෙන්න පුළුවන් ඒක ගලකින් පට්ට අරිනවා වගේ වැඩක් ඒ තරම්ම කාමෙද තියෙන කැඹිරිල්ල ඒ තරම් මේ කාමයට කරන වගවීම නිසා කයේ හිත තියාගන්න බැරිකම එයා හිතන්නේ මේ බාහිර ප්‍රශ්න නිසා අරක මේක කියලා. නමුත් ඒක නෙමෙයි මෙතන සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ. එයාට මේ පහසුවෙන් කාමයේ ගෙවම් කරලා ලබන්න පුළුවන් විවේකය. කායි විවේකයේ ඉක්මලා ලැබෙච්ච චිත්ත විවේකයට උදව් කරන මේ කය මෙච්චර පහසුවෙන් පවත්වන්න පුළුවන් ඉරියව පවත්වන්න බැරි ඉරියවේ සතිය පවත්වන්න බැරි එවන් නොකරන ලද කාපේට සාපේක්ෂව. එනිසා තීරුම් අරගන්න ඕනේ යම් ප්‍රමාණයක් හිතින් අතහැරලා තියෙනවා නම් කාමවස්තු රූප බලන්න තියෙන ආතාව, ශබ්ද අහන්න තියෙන ආතාව, ගඳ බලන්න තියෙන ආතාව, රස බලන්න තියෙන ආතාව, පහත ලබන්න තියෙන ආතාව සහ ධර්මාශාව ඊට සාපේක්ෂව කයෙහි හිත තියාන්න පුළුවන්. ඉතින් එතකොට මේ කයේ හිත පවතින තාක් එහෙම නැත්නම් ඉරියව්වේ හිත පවතින තාක් ඒ පුදුලට කරදර කරන්නේ කාම තණ්හාව නෙවෙයි දැන් මේ තණ්හාවේ මට්ටම් තුනක් ਸਰවඥාන්සේ දේශනා කරන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. කාම තණ්හාව කියන්නේ මේකට එන්න දෙන්නෙත් නැහැ, හිත නමන්න දෙන්නෙත් නැහැ, සාසනයකට හැංගීමක්ම නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කාමයේ. යම් කිසි කෙනෙක්ගෙන් යමක් ගෙවම් කරලා යමක් ප්‍රහාණය කරලා ඡන්දය අතහැරලා රාගය අතහැරලා ප්‍රයත්නයක් විදිහට ප්‍රතිපදාවක් විදිහට භාවනාවක් විදිහට කයට හිත කියන්නේ ගියොත් කයේ හිත තියෙන තාක්කල් එයාට කාම සංඥාව නැහැ. ඒකට එයාට මේ කාය සංඥාව තියෙනවා. කාම සංඥා නෙවෙයි. කය පිළිබඳ හැඟීමක් තියෙනවා. ඊට පස්සේ මේ කයේ හිත පවත්වා ගන්න යන්න කර භාවනා කරන වෙලාවේදී ඒකට වෙනවනේ එක එක බාධා ඇති වෙනවනේ මේ අර කයේ ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි වෙන බාධා. ඒ හැම දෙයකටම යා දොස් කියනවා මම මෙච්චර දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනවා මම මෙච්චර හැමදේ සත්‍ය අවබෝධ කරගන්න හදනවා ඒත් කයේ හිත තියාගන්න බැරි අරක නිසා මේක නිසා කියලා එයා දැඟලුවාට ඇත්තටම අතහරින අත නොහරින ලද කාම ආශාව තමයි මේකට කරදර කරන්නේ. යම් වෙලාවක අර අතහරින ලද කාමයට සාපේක්ෂව කායත හිත ගියා නම් එතකොට යාට තේරෙන්නේ වැටහෙන්නේ කයේ තියෙන රත්තරන් මිනිමුතු ප්ලැටිනම් මේවා නෙවෙයි දාහ පරිලාහ තමයි. කය වෙහෙස වැටෙනවා. බෙන්දට වඩා හොඳට වැටෙනවා. මොකද දැන් බෙන්දට වඩා ටික වේලාවක් කයේ හිටිනවා. එතකොට මේ යෝගාවචරය රච්චර කාම ලෝකයක් අතහැරලා අතහැරීම සඳහා අඩියට ගත්ත මේ කය දිහා බලනකොට මේ කයේ තියෙන්නේ මේ මීමැසි බොදියක් වගේ. මේක එහාට දඟලනවා මෙහාට දඟලනවා කිසි චාරයක් නැහැ. ඒ නිසා යෝගාවචරය අර දෙකට ලෝක දෙකක හිර වුණා වගේ කය පිළිබඳව විස්තර දැනගන්න දැනගන්න එතන අපේක්ෂා කරන්නේ භාවනා කරනකොට 100%ක්ම සැප. මේ කය සම්පූර්ණ මට සහයෝගය දක්වයි. මට ඕන වෙලාවක කයේ හිත තියාන්න පුළුවන්. මොකද මගේ කය මගේ හිතන. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් යෝගාවචරය හිතාගන්නේ මේ කාම සංඥාව අපි යම් ආකාරයකින් ප්‍රහාණය කරාට తాවකාලිකව ඊට යට තියෙන භව තණ්හාව අපිව පෙළනවා. තාවනවා. ඒක වැටහින්නේ ඉඳුරම් පිනවීමට තිය ආසාව නැතිවීම නිසා නෙවෙයි ඉඳුරම් පිනවීම තියෙන ආසාව අපි ප්‍රයත්නෙන් අයින් කරුවට මේ කයට හිත ගියාට අපි හිතන දේ නෙවෙයි කයේ තියෙන්නේ. කයේ තියෙන පුදුමාකාර වෙහෙස කරන ගතියක් උදේ ඉඳලා හඳනකයි. ඉතින් යෝගාවචරය හිතන්නේ මේ වෙහෙස මගේ කය නිසා විතරයි. එහෙම නැත්නම් මේ මේ කය කියලා කියන්නේ කන්දක් දුක්ඛන්දක්. පංච පාදානක් කන්දා දුක්ඛ. ඒක හිතන්නේ මෙයා හිතන්නේ මේ කයේ මේ වෙලාවේ දුක වෙලා තියෙන්නේ අන්න අර අඩුපාඩු නිසා මේ අඩුපාඩු නිසායි කියලා. ඒක ඒක තමයි ගොඩාක් අතන්දර ගොතනවා. ඒක හොඳට පේනවා ඊයේත් අපි ටිකක් වෙලා ගත්තා. මේ භාවනා කරනකොට කයයට හිත ගිය කෙනාට යම් ප්‍රමාණයකට යම් වෙලාවකට తాවකාලික ගිය කෙනාට පේනවා එහෙන් රත් වෙනවා මෙහෙන් තීතර වෙනවා මෙහෙන් උඩ දානවා මෙහෙන් තද වෙනවා ඉතින් මෙයා හිතනවා මොකක් හරි කවුරු හරි හෝනියම් කරලා වෙන්න ඇති ඇයි අද්දී මේ කවදාකවත් නැතු මේ කයේ තියෙන මේ හොල්ලම් හොල්මන් පේනවා ලබ්බෙතෝ විලිවාන ඉතින් කවදාකවත් මේක ඇති හැටි කියන්න යන්නේ එයා අහන ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇයි මගේ කය රත් වෙන්නේ ඇයි මගේ කම සීතල වෙන්නේ ඇයි මගේ කම තද වෙන්නේ ඇයි මගේ කය සැහැල්ලු වෙන්නේ කියලා අර කය වැටෙන්න වැටෙන්න සාපේක්ෂ වෙන්න වැටෙන්න වැටෙන්න වැටෙන හැම කරුණක්ම ඇහැට කුණ වැටුණා වගේ ඒ කරන නිගමන ඉදිරිපත් කරන වார்த்தාව දිහා බලනකොට දැනගන්න පුළුවන් මේ යෝගාවචරය කොච්චරක් කය පිළිබඳව නිත්‍ය සංඥාවක සුඛ සංඥාවක සුභ සංඥාවක ආත්ම සංඥාවක ඉන්නවාද කියලා. ඒකට මොන හරි වෙච්ච ගමන් යාට විශේෂයෙන්ම ඕනේ ඇයි කියලා අහනවා. ඉතින් ඒක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මේ කය කය මම කියාගෙන මගේ කියන මගේ ආත්මය කියන නොදන්නා තැනක පටන් සංසාරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොච්චර තදද කියනවනම් ඒ කයේ පුංචි වෙනසක් ඇති වුණත් යෝගාචර පුදුම විදිහට සැලෙන්න පටන් ගන්නවා, තැවෙන්න පටන් ගන්නවා, සැක කරන්න පටන් ගන්නවා, අනිශ්චිත භාවයක් ඇති කර ගන්නවා, අනුතුරු තත්යකටපත් වෙනවා. මේ කාමයක් අතහැරලා විශාල කාමයක් ඉදරම් පිනීම අතහැරලා කයට ආපු නිසයි මට මේක වැටහෙන්නේ කියලා තේරුම් ගන්න තරම් කෙනෙක් කවුරක්වත් මේ ලෝකේ. දැන් මේක වැටහෙන්නේ කයට සතිය ආපු නිසා. නමුත් යෝගාවචරය හිතන්නේ කයට සතිය ආවනම් මේක රෝසමල් යානාවක් වගේ තියෙන්න මේක මුනු මිනි මුතු රත්තරන් වලින් හැදිලා තියෙන්න ඕන. ප්ලැටිනම් වලින් හැදිලා තියෙන්න ඕන. නමුත් සර්වඥාන්සේ කියනවා උද්දම් පාදතල අදෝකේශමත්තක තචපරියන්තම් පූරං නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති කෙස්වලින් යක් පාතලෙන් උඩ හැම පිළිකෙව් කර ඇත්තා වූ මේකේ අසුචි 32ක් තියෙනවා නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති අසුචි කියන්නේ කියන්නේ නැහැ නිකක්ක 32ම තියෙන කක්ක. මොන එක බැලුවත් පැකිලෙනවා, ගඳ ගහනවා, අල්ලන්න කරන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මේක යෝගාවචරයට භාවනාවේ ප්‍රතිඵලයක් කියලා තේරුනොත් මම හිතන්නේ rahat වෙලා තියෙනවා. යෝගාචරයට තේරෙන මේක හරි පිළිකුලයි. ගන්දේනපි, సంతානේනපි ගන්ධයෙන් සතහනේ වර්ණයෙන් පිහිටි තැනින් පිළිකා. කෙස්කටත් පිළිකුලයි. ලොම් ගත්තත් පිළිකුලයි. මොන එකට බැලුවත් පිළිකුලයි. නමුත් මේක එකට පොදියර තියෙනකොට හිතාන හිටියේ මේක මගේ කය. මට ඕන ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක එහෙම තමයි වටපිට බල බල ඉන්නකොට. අසතියෙන් ඉන්නකොට. සතිය මේකට දාපු ගමන් මෙච්චර කාමයක් අතහැරලා සතියෙන් මේ ගෙට ගෙවදුනාට පස්සේ කයට ගියාට පස්සේ යෝගාචර හිතන්නේ මේක රත්තරන් මිනිමුතු tie කියලා. සුවඳ තවරලා රත්තරන් අත් අඳු සුදු අඳු වලින් තියෙන මේකේ කක්කා විතරයි මේ කක්කාව දකින්නකොට යෝගාචර හිතන්නේ මේ බලන චීන කන්නාඩියේ දෝෂයක් වෙන්න ඇති කියලා. මොකද ඒ තරම්ම මේක පිළිබඳව මනාපකයෙන් කියන්නේ ඒ නිසා කයේ ප්‍රകൃතිය දකින්නකොට ඒක භාවනා ප්‍රතිඵලයක් කියලා කිසිම කෙනෙකුට කවමදාකවත් සම්භව තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක පෙන්නන සරුවචන් වහන්සේට යුතුයකමක් තියෙනවා. හොඳට බලපන් බලනකොට පේන. ඒක ඉතින් සාමාන්‍ය ස්වරූපයෙන් බලන්නට නෙපේන්නේ. මේ පේන දේ කවවම කවදාකවත් Taman හිතන දේ නෙවෙයි. කිසිම කෙනෙකුට නෑ. කිසිම කෙනෙකුට ඒ කය දිහා බැලුවොත් Taman හිතන දේ නෙවෙයි පේන්නේ. මොකද ඒ තරම් අපේ කය පිළිබඳව අපිට තියෙන සම්පූර්ණ මනෝ විකාරයක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට කවදාකවත් ඇහැට ඇහැ දකින්න බෑ. ඒ නිසා අපිට ඇස් දෙකක් තියෙන බව අපි දන්නේ කණ්ණාඩියෙන් බලලා විතරයි. කවමදාකවත් තමන්ගේ බලන්න බෑ. ඉතින් තමන්ගේ මූණ කවදාකවත් තමන් දැකලා නෑ. ඉතින් ඒක මේක පිටවෙන්ද මවාගත්ත රූපයක් කියයි. දැන් සතියෙන් ඉන්නකොට මූණ පේනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඇස් දෙක පේනවා කියන එක නෙවෙයි. නමුත් මේකේ ප්‍රകൃතිය පේනකොට යකෙක් තමයි දකින්නේ, පෙරේතෙක් තමයි දකින්නේ, පිසාචෙක් තමයි දකින්නේ. ඉතින් ඒක දකිනකොට බය නොවි ඉඳ, ඒ ගැන සැක නොකර ඉඳ, ඒක නැතුව අනිශ්චිත භාවයක් ඇති නොකර ඉන්නවා කියන එක මායාවේ දැලේ කිසිම තැනක ඇහිදලක් නැහැ. ඕනම කෙනෙක් අය ගැන දකිනකොට ඒක ප්‍රශ්නයක් කරගන්න. සැකයක් කරගන්න. අනුතුරුදායක දෙයක් කරගන්න. බයක් ඇති කරගන්න. ඉතින් මේ නිසා මේ කෙනා කය පිළිබඳ දකින්න දැක්ම නතරකරනද ලස්සනට සතිය පිහිටියට පස්සේ තමා විහිම්ම කයර තියෙන ආශාව නිසා මේ චේතෝ විනිබන්දේ නිසා අර කය ගැන පේන හැම වෙලාවෙම එතනමයි භාවනාව වැඩිලා වෙන්නයි. එහෙම නැත්නම් මේ බයක් ඇති වෙනවා. එහෙම නැත්නම් චකිතයක් ඇති වෙනවා. ඉතින් හිමීට ඒක පැත්තක දාලා වෙන දෙයකට යනවා. ඒ වගේන ලිය වෙනකොට ඒ යෝගාවචරයට මේ කය ගැන වැටහෙන්න පටන් ගත්තට පස්සේ එයා ඒ මේ කය පිළිබඳව තියෙන මේ විනිබන්දේ නිසා හිතේ බැඳීම නිසා ඒකේ මඟ හරින හැටි දකිනකොට හරීම සුන්දරාත්මකෝ ලියනවා හොඳට කය පේනකොට එයා ඇද්ද ගැරලා බය වෙලා ගත කළා සලුව ගහලා නැගිටලා යනවා අහගෙන ඉන්න කෙනාට තියෙනවා මෙයාට සතිය පිටවල තියෙන්නේ. සතියට පිටව බාට ලකුණුත් වෙනවා. හැබැයි මෙයාට හැම ලකුණක්ම පේන්නේ අවමංගල්‍යයට පේන්නේ. අරියාදුවට පේන්නේ. ඉතින් ඒ නිසා ඒක විස්තර කෙරුවොත් විස්තර කරන්නේ මේ බොහොම කනගාටුයි. නිකන් හරියට මේ දෙහි ගෙඩියක් පැංගිරි පිටින් හපලා කන්න හදනවා වගේ. කවදාකවත් මේක බාර ගන්න කැමති නැහැ. ඉතින් එතන තියෙන මේ අභියෝගේ භාවනා නොකරන එක නෙවෙයි. යෝගාචරයේ තියෙන දෘෂ්ටි. මේ කය පිළිබඳව තියෙන මේ දික්ටි රාශිය අර කාමයේ අතහැරියට ඒ වෙනුවට කාමයේ අතහැරීම සඳහා අදේට ගන්න මේ කයට හිත ගියොත් එතන නඩුවක් තමයි. අරියාදුවක් තමයි. ඉතින් ඉන්සා සර්වචනවාදයට සිද්ධ වෙනවා. මේ යෝගාවචරයට කියන්නේ මේක භාවනාවේ දියුණුවක් මේක ප්‍රතිපදාවක් කියන. යෝගාවචරය දන්න තරමින් කියනවා මොන මේ කයි මොකක් හොඳ දෙයක් පේන්නේ නැහැ. පෙනුනොත් කම්මැලි කරන එකක් පෙන්නන. සැක උපදවන එකක් පෙන්නන. බය උපදවන එකක් පෙන්නන. ඉතින් මේවා තිබුණේ නැහැ නේ භාවනා කරන්න ඉස්සෙල්ලා. මේක මේ භාවනා කරන්න ගිහිල්ලා අපි එකක් වගේ. ඉතින් භාවනා නොකරන කට්ටියක් කියන උඹට පිස්සු. මොකටද භාවනා කරන්නේ? අපි වගේ රැට කාලා බුදියෙන් හිටපන්. ඒකට ප්‍රශ්න නැහැ. ඉතින් මේ මනුස්සයාට පිස්සු ඇද්දලනවා කට්ටිය වට වෙලා ඉන්නවා. මොකද මෙයා කමඨාන් සුද්ධ කරන්න පිස්සු පියහටොත් එක්ක. භාවනා ජීවුනෙච්ච කෙනෙක් එක නෙමෙයි. ඉතින් මේ මිනිස්සු කොහොමඩක්වත් අර Taman ඉන්න තැන ඇදලා ගන්නවා. ඒ නිසා එතෙන්දී පාප දේවනේ අයින් කරලා කල්යාණ මිත්‍රත්වය හම්බුනොත් නෙළුම උඩට ආවට පස්සේ ඉර පැయ్య වගේ තිපේ. කිසිම දවසක ඒක මේ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. නිකමට හිතනද මේ වගේ දෙයක් ඇමරිකාව වගේ කාමභෝගී රටකට ගිහිල්ලා කාට හරි කියලා දෙන්න පුළුවන් වෙයිද? ඔබට සතිය පිහිටීම සඳහා කය පාවිච්චි කරන්න පුළුවන්. සතිය පිහිටියට පස්සේ වැටහෙන දේ අනිත්‍යයි දුකයි අනාත්මයි අනේ ඒක බලන්න භාවනා කරපන් කිව්වොත් ගහයි මොකද ඒ තරම් නිත්‍ය සුඛ සුභ ආර්ථිකයක ජීවත් වෙන්නේ. දීමාපියොත් එදෙන ගුරුවරුත් එදෙන ළමයිනොත් එදෙන මුළු පරිසරෙම තියෙන එතන. ඉතින් මේ මනුස්සයාට කරන්න වෙන සාතන. යෝගාවචර කරන වෙන්නේ තපස. මේ යෝගය මේ නිතිපතා භාවනා කිරීම මේ ප්‍රධාන වීර්ය කියන එක ඒක උද්දණ්ඩක් මිරිකලාරියා වගේ යෝගාවචර හේ බහන්න ගන්න. හිතන්න කවදා හරි අබුද්ධෝත්පාද කාලේ කාට හරි එක් කරගන්න පුළුවන් වේද කියලා කොහොමඩක්වත් බෑ. බුද්ධෝත්පාද කාලයක ඉඳලා වුණත් අපිට මේ ඇමරිකාව වගේ එහෙම නැත්නම් මේ බටහිර කියන කාමභෝගී රටවල් වල තියෙන අනන්ත අන්ත දුක් දැක දැකවත් අපිට මේ කයට හිත ගිය වෙලාවේ ඒක ප්‍රතිපදාවක් කියලා ඒ දුක් කඩවීමක් කියලා කියන්න බෑ. ඒ නිසා චූල ශුන්්‍යත සූත්‍රයේදී සරුවචාන්සේ සඳහන් කරනවා යම් වෙලාවක ආනන්ද හඳුනට මතක් කරන්නේ ආනන්ද දැන් අපි ඉන්නේ මේ පූර්වරාමේනේ කැලේනේ අරන්නේනේ යම් වෙලාවක මගේ හිත අනේ අරණියට ආපේ කොහොඳයි මේක ලොකු සැපක්. ඒ නිසා මම අරණියේ වාසය අභිරමණය කරන්න ඕනේ. ගෘහ වාසය, ගෙදර දොර අමුදරුවෝ, හරක බාන, රත්තරන් මිනිමුතු අමතක කරන්න ඕනේ කියලා අරණ්‍ය වාසයේ හිත ගියා නම් ඒ කියන්නේ ගෙදර දොර අමුදරුවන් මතකයි. අරණ්‍ය වාසයේ දැන් ඉතේන හැබැයි මහාන නැත්නම් බෑ කියන ආනන්ද මේ අරණ්‍ය වාසයේ සැප නිසා නෙවෙයි අභිරමණය කරන්නේ අරණ්‍ය වාසයේ දුකයි. නමුත් අභිරමණය කරේ නැත්නම් හිත යන්නේ කාම ලෝකෙට, gedara dorata, haraka banata, අතරම් මිනිමුතු වලට. ඒ නිසා මේ අරණ්‍ය පිළිබඳව දුකක් උනත් වෙහෙසක් උනත් පරිලාහයක් උනත් ඒක ආගේ කරන්න ඕනේ ඥාණයෙන් මේක නොවුනනම් මුළු ලෝකයක් ගාන සංඥාවෙන් තියෙන දුක් එනවා. දැන් මේ අරන්නේ ඉන්න එක්කනට මේ අරන්නේ කරදර නිසා වෙලාවක හිතුවොත් මම මගේ කයට හිත අඩු කර ගන්න ඕන. ඇතුළට ගන්න ඕන කියලා. ඊට පස්සේ මේ කයට හිත ගියයි කියලා හිතන්න කියනවා සරුවචන් වහන්සේ. කයට හිත ගිය වෙලාවදී ආට සතුට වෙන්න පුළුවන් කයට හිත ගියයි කියලා කියන්නේ ගමෙන් එන කරදර දුක් කරදරත් හිතේ නැහැ. අරන්නේ එන කරදරත් නැහැ. දැන් මගේ හිත තියෙන්නේ කයේනේ. කියනවා නම් දුක කයට සීමා වෙච්ච දුකක් විතරයි. ඒකත් මහණෙනි දුකක්මයි. හැබැයි ගමක් දුක් මේක නිසා ගෙවන් වෙනවා අරණ්‍යයක් දුක් මේකෙන් ගෙවන් වෙන නිසා මේ කයේ තියෙන දුකට සාදර වෙන්නේ කියලා. මොන යකාටද මේක තේරෙන්නේ? කාටවත් තේරෙන්නේ දැන් දුකක් තියෙනවා. ඒක මේ කය සීමා කරගත්ත දුක. ඒ නිසා ගාම දුකෙන් ඔබ ශූන්‍යයි. අරණ්‍ය දුකින් ඔබ ශූන්‍යයි වෙන විදිහට අපේ වචනේ කියනවා ග්‍රාම පිළිබඳව අසහනේ නැහැ ආතතිය නැහැ. අරණ්‍ය පිළිබඳ ආසතිය ආතතිය. ආතතිය නැහැ අසහනේ නැහැ හැබැයි කය පිළිබඳව වෙහෙස තියෙනවා. හැබැයි ඒක සාදර වේයන් අගේ කරපන් ඒක ඉන්නා තාක්කල් ගමයි අරණ්‍ය පිළිබඳ අසහනේ නැහැ. නමුත් මේ කයේ තියෙන මේ පුංචි නලියන කම්පන ගති නිසා මේ බුදුබණ තේරුම් ගන්න බැරි නිසා මෙයා කියනවා කයේ හිත තිබ්බහම හරිම වෙහෙසයි. කයේ හැප නැහැ කියලා. නමුත් යාට බුදුහාමුදුරුවෝ කියනවා ඔබ නම් මෙහෙම හිතපන්. මොකද මේ කයට හිත ආවේ ප්‍රතිපදාව නිසායි කියලා හිතපන්. අහම්බයක් නෙවෙයි කියලා. කයට හිත ආපු නිසා කෙලස් අඩුයි කියලා හිතපන් කියලා තර්ක දෙකක් ඉදිරිපත් කරනවා. භාවනා කරුවට හරියන්නේ නැහැ. ඒක භාවනා කරලා කයට හිත ආවගම ජලුවක් මැද හිර වෙනවා දරතයක් දැනෙනවා දෙවිල්ලක් දැනෙනවා තැවිල්ලක් දැනෙනවා පරිලහයක් දැනෙනවා නමුත් එයා දන්නවනම් මේ දවිලි තැවිලි පරිලහ ඔක්කොම කය සීමා කරගත්ත එකක් එහෙම නැත්නම් ගමක් අල්ලගෙන මම තැවෙනවා අරණ්‍යයක් අල්ලන තැන දැන් පුළුවන් කයද විතරයි කියලා මේ දේ කොහොම කියලා දෙනවද කියන එක කොහොම ඒත්තු ගන්නවද කියන එක මේ අවුරුදු 30 ගාණක් දඟලන මට තාම තේරෙන්නේ නැහැ කයට හිත ගන්න ගන්නකොට දුකයි. නමුත් ඒක සැපයි. ඉතින් කියපන් කියනවා ඔබ වහන්සේ අපබ්බංසත කතා කරන්නේ කය හිත ගත්තාම දුකයි කියන දැන් සැපයි කියනවා. එයි කියනවානේ චූල ශුන්‍යච්ච සූත්‍රය බලපන් බුදුහාමුදුරුවෝ පරිච්ඡේ ඉවර කරන්නේ ඇත්තටම මහණි කය දුකයි. ඒකයි පරිච්ඡේදය. ඒක දුකයි කියන්නේ එපා මානෙනි. මොකද ප්‍රතිපදාවෙන් ඇවිල්ලා ඉන්නේ බල. ඔබ කෙලෙස් අඩු කරන දේ නිසා මේකට ප්‍රීතිය කියපන්. මේකට ප්‍රමෝදය කියපන්. මේකට සති සම්පජඤ්ඤය කියපන්. මේකට පසද්ධිය කියපන්. මේකට සුඛය කියපන්. මේ කයේ දැනෙන මේ නලියන කම්පන අරමතුලිත ගතිය එනකොට මේක ප්‍රමෝදයක් කරගන්නේ ඉතින් මේ නිසා බුද්ධාගම පොත් කියන අය බුදුහාමුදුරන්ට පිස්සු කියලා හිතනවා. ඒ මේ කයට හිත අරගෙන කියලා ඉස්සල පරිච්ඡේදයේ අන්තිම වාක්‍යයේදී කයට හිත ගත්තට එතන දුකයි. කයේ මේක රත්තරන් මිනිමුතු නෑනේ. ඊගා පරිච්ඡේද පටන් ගන්න ඒ වුණාට මහණෙනි මේකට දුකයි කියන්න එපා ප්‍රමෝදයක් කියන්නේ. ප්‍රීතියක් කියන්නේ සති සම්පජන්ණය කියන්නේ පසද්දී කියන්නේ සුඛය කියන්නේ ඇයි මේ කයද හිතාවේ ප්‍රයත්නේ ප්‍රතිපදාවේ මේ දුක අඩුයි ඊට පස්සේ සර්වඥාන්සේ කියනවා මේ කයේ ධාතු හතරක් තියෙන්නේ. මේ ධාතු හතර හැම වෙලාවෙම උඩපනින්නේ නැහැ. එකවරකට එකයි උඩපනින්නේ. ඒක උඩපනිනකොට අනිත් තුන තලාව බාගෙන තමයි ඉන්නේ. මේ මතුවෙච්ච ධාතුවට හිත දැම්මොත් කයක් පිළිබඳ දුකක් නැහැ. කයෙන් හතරෙන් එකයි දුක් විතරයි දැනෙන්නේ. ඒ අදාළ මතුවෙච්ච ඉස්මතුවෙච්ච රූපෙට ධාතුවට ගුණේ දුක විතරයි තියෙන්නේ. ඉතින් අපි මෙතන අරගත්තොත් අපි මේ භාවනා වැඩමුළුවේ අපි නිදර්ශනයට ගන්න අපි වායෝ පොට්ටබ්බ ධාතුවට කියන වායෝ රූපෙට හිත දැම්මොත් ආනාපානයේ හිත දන්නවනම් යනපනේ හිත හිටියනම් එයාට ගමක දුක් පිළිබඳව වෙහෙස නැහැ. ආතතිය නැහැ. අසහනෙ නැහැ. අරණ්‍ය පිළිබඳව දුක් අසහනක් නැහැ. කය පිළිබඳව දුක් අසහනක් නැහැ. කයෙන් තියෙන හතරම ධාතුන්ගෙන් එකයි දැන් දුක් දෙන්නේ. වායෝ ධාතු. වායෝ පොට්ටබ්බ ධාතු නැත්නම් රූපේ. ඊට පස්සේ ඒකෙක් භාවනා කරගෙන ඉන්නවා කියමු දැන් මෙයා හොඳටම දන්නවා. පෙළ ගැහුණාට පස්සේ ඒක ලස්සුණාට පස්සේ මගේ හිතේ තියෙන ඇති වෙන ආස්වාසය. ඇති වෙන ප්‍රස්වාසයේ. ඉතින් මෙයා හිතුවොත් මේ ආස්වාද ප්‍රස්වාස දෙක සුන්දරව සුඛව සුබව මමය මාගේය මගේ ආත්මය කියලා. එහෙම කන්නේ ඒකේ. ආනපාන කියලා හරි වෙහෙසක් මේ පීරිග ඇවිල්ලක් වගේ එකක්. දැවිලි තැවිලි. නමුත් මේ දැවිලි තැවිලි ගමක් දැවිලි තැවිලි වලට අඩුයි. අරණ්‍යයක් දැවිලි තැවිලි වලට අඩුයි. කයක් දැවිලි තැවිලට අඩුයි දැන් තියෙනවා නම් දැවිලි තැවිලි මේ රූපයට සම්බන්ධ නැත්නම් මේ ආස්වාස ප්‍රස්වාසයට සම්බන්ධ ටික විතරයි මේක සරුවචනාංශේ ඒ ඒ පරිච්ඡේදේ කියනවා ඒ නිසා මහණෙනි යම්තා ආස්වාස රූපය ආස්වාස රූපේ දන්නා තාක්කල් ගමක් දුක් වලින් ශූන්‍යයි අරණ්‍යයක් දුක් වලින් ශූන්‍යයි කයක් දුක් වලින් ශූන්‍යයි හැබැයි රූපය වායෝ පොට්ටබ්බ රූපය අරමුණු කරගත්තා වූ දුක තියෙනවා මේ දුක කියලා කියන්නේ සාපේක්ෂව කන්දක් ගෙවම් කරලා පොඩ්ඩකට ගත්ත එක. හැබැයි මේකත් දලතයක්, දරතයක්, දෙවිල්ලක්, ඝර්ෂණයක්, වෙහසක්, පරිලාහයක්. මේකට පරිලාහය කියන්න එපා. මේකට ප්‍රීතිය කියන්න, ප්‍රමෝදය කියන්න කියලා ආයෙත් අර වාක්‍යයක් දාන්න. ඉතින් ඒක හොඳට බලාගෙන ඉන්න පුළුවන් යෝගාවචරයක් කමටහන් සුද්ධ කරනකොට කොයි වෙලාවක හරි ඔන්න දෙතරින් තරින් ඇවිල්ලා නිස්සාරණවට ඇවිල්ලා කොනිසන්වන දවසක් දැන් මේ දාන වැඩ පිළිවෙලට වැසිකිලි කැසිකිලි වලට කාර්යතරණ පුරුදු වෙලා යම් වෙලාවක කායත හිත ගත්තට පස්සේ ඒ යෝගාවචරය කාය පිළිබඳව දකින්න දේවල් විස්තර කරන්න උත්සාහ කළොත් යෝගාවචරය හිතනවා මේක හොඳ දෙයක් දකින්න ඕනයි ඒ ගිය යෝගාවචරය හැමදාම බලාපොරොත්තු සොන් කරගන්න මොකද කාය දකින්නට හොඳක් දකින්න බෑ නමුත් මේ දකින්න දේ දකින්න හැටියෙන් හෙලි කරන්න බැරි මොකද මේ කය පිළිබඳව තියෙන චිත්ත විනිබන්දේ. මගේ කයට එහෙම වෙන්න බෑ. අනික් මිනිසුක කය නම් මරනවා කුණු වෙනවා සේවල ගන්නවා හොදි ගන්නවා මයකට වෙන්න බෑ. ඒ නිසා මයකට ඔච්චි ගමන් එයාට කමඨාන් සුද්ධ කරන වාතාව දෙනවා වෙනකොට නඩුවක් තමයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ අපි හිතමු කයේ කියන්නේ තෝරන ඊටත් වැඩිය සූර වෙලා ආස්වාද ප්‍රසවාසයට ගත්තයි කියලා. පුඩුවන්කට පහසු නිසා කියනවා නෙවෙයි. අපහසුයි. නම ගන්න පුළුවන් වුණා කියලා. ඒකට මේ ආස්වාශය පිළිබඳව Tamanට අත්දකින්න දේ, විඳින දේ, වැටහෙන දේ නොකිය ඉන්න කොච්චර උත්සාහ කරනවද කියලා බලන්න කමටාන් වාර්තාවේ. මට ආස්වාශ හොඳට පේනවායි කියලා ටක් ගාලා වෙන පැත්තකට පයින්. කියවෙන්නෙම නැහැ. ඒ මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආස්වාසිය ආස්වාදයක්. ආස්වාසිය කියන්නේ ආස්වාදයක් නෙවෙයි හැම වෙලාවෙම. පීරි කියන ආස්වාසයක්. මේක හෙලි කරගන්න පුළුවන් නම් කාට හරි කියන්නේ. මම හුස්ම ගන්නකොට මේ ඇදුම රෝගියෙක් වගේ හොස් හොස් ගන්නවා. ඒක ඔච්චර තමයි කියන්නේ තියෙන එක. ඒක කියන්න කොච්චර පැකිලෙන නොදක නෙවෙයි. මම එහෙම චෝදනා කරන්නේ දැක්කට එයා බලාපොරොත්තු වෙන ආශ්වාසය පේනකොට කහ පාටක් පෙනේ. උඩට බැඳ විනිමකක් පෙනේ. අරක පෙනේ මේක පෙනේ කියලා තමයි ආශ්වාසය බලන්නේ. මොකද මේ එක එකනා ඔළුව නරක් කරලා තියෙන කුරුවල් කරලා තියෙන්නේ. ඒක එක්කත් භාවනා කරපුවයි නෙවෙයි. භාවනා කරපේ කරාට දකින්න හම්බ වෙන්නේ මේක අපි එකපාර හරකෙක් බෙල්ල කපුවා කියන්නේ. ඒකට හරක හුස්ම ගන්නකොට උගුරෙන් එනවන හොස් හොස් දාලා සද්දයක්. පණ යනකම් ආන්නම සුවාසයක් විතරයි මේකේ තියෙන්නේ. ඒක ඒක උනක් දැක්කේ ගමක් අසහන වලින් ශූන්‍ය වෙච්ච නිසායි. අරණ්‍යයක් අසහන වලින් ශූන්‍ය වෙච්ච නිසායි. කයක් අසහන වලින් ශූන්‍ය වෙච්ච නිසායි. ඊට පස්සේ දැන් රූපෙට හිත ගියා. මේ තියෙද්දි මේක මේ වෙහෙස කර වුණත් මේක දැවිලි දැවිලි සහිත වුණත් දැන් මම ගොඩාක් දුක් වලින් ශූන්‍ය කරගෙන දන් තියෙන දුක දැන් දන්නවා. ඒක ආස්වාසිත සීමාවල. ප්‍රසආසිත සීමාවල කියලා මේ පුංචි කරගත්ත මේ පතු මාවත දිගේ භාවනා යෝගාවචර ඉදිරියට යන්න පුළුවන් නම් ඒක මේ ජීවිතයක නෙවෙයි සංසාරයක ලබාගත්ත විශාල ජයග්‍රහණයක්. මම දැන් ඉන්නේ ආස්වාසිය ආස්වාසිය බව දාන්න. හැබැයි ඒකෙන් මට ඕන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මම හිතන ආස්වාදයක් මේකේ නැහැ. හැබැයි පේන දේ දාන්න. මේක හෙලි කරන්නේ නැත්තේ මේ රූපේ පිළිබඳව තියෙන රාගය නිසා. මගේ රූපෙට එහෙම වෙන්න බෑ. මගේ රූපෙට ඔය විකට කොලප් කොලප්පම් වෙන්න බෑ. ඒක මෙහෙම වෙන්න ඕන කියලා ඇයි ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ අර යට තියෙන විනිබන්දයක් තියෙනවා රූපේ සම්බන්ධ කරගෙන. ඉතින් කාට හරි කියා ගන්න පුළුවන් වුණත් මට මෙහෙම රූපයක් නැත්නම් ආස්වාද ප්‍රසවාස රූපේ දිහා බලනකොට ඒක මුලින් මුලින් දිගට වැටෙනවා පස්සේ පස්සේ අඩුවෙන් වැටෙනවා ඊට පස්සේ සබ්බකාය පරිසංවේදී කියන විදිහට මේකේ මුලැමැදාග වැටෙනවායි කියලා වැටහෙන දේ වැටහෙන වශයෙන් කියන්න බැරි එකට අතු කියනවා මිච්ඡා දිට්ඨි අයෝනිසෝ මනසිකාරේ ජෝනිසෝ මනසිකාරයක් නැහැ ඉතින් මේ කමඨහං සුද්ධ කරලා දෙනකොට ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි කර්මස්ථානාචාර්යවරගේ දෝෂයක්. එයා මෙයාට බහ තෝරන දරුවෙකුට වගේ කියලා දෙන්න ඕනේ. ඔබට පේනවනම් ආනපානේ බලාපොරොත්තු වෙච්ච එක කියන්න එපා. පේන දේ පේන හැටියට කියන්න. ඒ කරලත් ඉවර වෙලා මේ පේන ආස්වාද ප්‍රසවාසයේ දරතය දැවිලි තැවිලි එහෙම නැත්නම් කියනවනම් ඒකේ තියෙන පරිලාහය එන්න එන්න වෙනස් වෙන හැටි දැක ගන්න නම් මේක දිහා කොච්චර විවෘත මනසකින් බලන්න ඕන. මේ වද දෙන ගතියක් තියෙන පීරි ගෑවෙන ගතියක් තියෙන. නමුත් ඒක වුණත් මේ පිනිච්ච ආස්වාසි ඊගාට පේන්නේ නැහැ. ඒක තා වෙනස් වෙනවා. ඊගාවට යනවා තා වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට මේ කෝලම, මේ ගොජේ, මේ සංස්කතිය වෙනස් වෙන හැටි දකින්න නම් මේක විෂයෙහි අනිච්ච සංඥාවෙන් බලනවායි කියන්නේ. එක හුස්මක් තව හුස්මකට සමාන නැහැ. අපි මෙහෙම කියමු ආශ්වාස ප්‍රශ්වාසයට සමානයි. ඉතින් යෝගාචරයක දැක ගන්නා සුළුව බලන්නේ නැත්නම් එයා හිතනවානේ ආශ්වාස ප්‍රශ්වාස දෙකම නිට්ටයයි සුඛයි සුබයි. ඔය කොයි වෙලාවක අනිත්‍යයි අසුබයි අනාත්මයි කියන පැත්තෙන් බැලුවොත් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස යම් ප්‍රමාණයක් දැනගත්තා. ඊට පස්සේ ආශ්වාසෙන් ආශ්වාසයකට වෙනස්කම් වර්ගයක් තියෙනවා. ආශ්වාසයේ මුලින් මැදට වෙනස්කම් තියෙනවා මැදින් අගට වෙනස්කම් තියෙනවා ආන්නේ විදිහට දක්නාසුලෝ බැලුවොත් එයාට පේන්න පටන් ගන්නවා ආශ්වාස ප්‍රශ්වාසයේ මේ විදිහට පේන ටික ඇති හැටිය යථාව දර්ශනය යථා භූත භාවය දික්කට බලන්ජොත් වැඩි වේලා බලන් ඉස්සලා මේ ආශ්වාස ප්‍රශ්වාසය විපරිණාමයකට ලක් වෙන බව විනාශ වීමකට ලක් වෙන බව මේ බලලා කියන්න තරම් දෙයක්වත් එන්නේ ඉස්සලා වෙනස් වෙනවා හුස්ම මෙහෙමයි කියලා ඒක වචනයට දාන්න ඉස්සලා නිදර්ශනයකට දාන්න ඉස්සලා රූපකයකට දාන්න ඉස්සලා ඒක වෙනස් වෙනවා. එතකොට යෝගාවචරයට හරි අපහසුතාවටපත් වෙනවා. මේ හුස්මක් මේ තන් ඉක්මනට ගොරෝසු හුස්ම සිවුම් වෙනවා. සිවුම් හුස්ම අතිසූක්ෂම භාවයටපත් වෙනවා. සමහර වෙලාවට යෝගාවචරයට එන දැන් හුස්ම හරහා බලාගෙන යනකොට අහුවෙන්න දෙයක් නැහැ. අල්ලගන්න තරම් නැති වෙන තරම් හරියට මේ හාල් ටිකක් වතුරට දාලා මුට්ටියකට දාලා වතුර දාලා පෙන්වන්න පුළුවන් මේ හාල් මේ වතුර මේ මුට්ටිය කියලා. දැන් ඔක ලිප උඩ තියලා පැහැෙනකොට පැහැෙනකොට දැන් හාල් වලට මොකද උනේ? වතුර වලට මොකද මේක කැඳ වෙලා යාර හයියට තිබුණු හාල්ලට දැන් අල්ලන්න බෑනේ. මේ වගේ අර හාල්ලට වගේ තිබුණ මේ ආස්වාද ප්‍රසආසය තපස නිසා ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය කියන මේක නිසා මේ පෙනිච්ච ආස්වාසයේම හාල්ලට වගේ දින ආස්වාසයේම කැඳක් බාඩපත් වෙනවා මේ යෝගාවචරය මේකපත් වෙන හැටි දැක්කේ නැත්නම් එයා හිතන්නේ මොකද්ද ඉන්ද්‍රජාලයක් වෙලා මේ හයිය ත්‍රිුණ හාල්ලට දැන් නැහැ මේ වතුර කැඳ වෙලා මේ ටික බලන්නේ නැතුව නෙවෙයි පේන්නේ නැතුවත් නෙවෙයි නමුත් යෝගාවචරය මේක හිතන්නේ වැරද්දක් කියලා මොකද හාල් ටික දිගටම තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම තියෙන්න ඕනේ නම් ලෙපට ගින්දර වැටෙන්නේ නැහැ. ලෙපට ගින්දර වැටුනොත් තියෙන්නේ නැහැ. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා රවිචනසික එක කොපි කරලා සාරිපුත්‍ර සඳහන් කරන මේ රූපේ වෙනස් වෙනවට තියෙන අකමැත්ත නැත්නම් ඒකට තියෙන තෘෂ්ණාව නිසා අපි ඇති වෙන්න මුට්ටියට ගින්දර දාන්නේ තපස නැහැ. රත් කරන්නේ නැහැ. පදන් වීර්යය යොදන්නේ නැහැ. නිතිපතා කරන්නේත් නැහැ. එනකොටම හීන් දාඩි දානවා බය වෙනවා. මේ ලස්සන තිබුණු හුස්ම ටිකට මේ මොකද උනේ? දැන් මම මොනවද කියලා කියන්නේ? මේක ඇත්තටම යෝගාචරය පියවර හතරකින් දිනු වෙලා ඉන්නේ. නමුත් යෝගාචරයට තියෙන මේ සැකය, යෝගාචරයට තියෙන මේ බය, යෝගාචරයේ මේ අනිශ්චිතතාවය තමයි කෙලෙස් කියලා කියන්නේ අන්න ඒකට. මේ තමයි කෙලෙස් වල හැටි. මේ අස්පනා අපිට පේන දේ අදහන්නේ සැක කරනවා. අස්පනා අපිට පේන දෙයට බය වෙනවා. මොකද්දෝ අපි හිතාන ඉඳලා තියෙන ආශාස බලන මේක පේන්න ඕනයි කියලා. ඒක එක නොකිය අතාරින. ඉතින් මෙයාට කටට උත්තරේ දීලා බහ තෝරලා මේක හෙලි කරගත්තොත් මේ භාවනාව මොනවාක්වත් ආය කරන්න දෙයක් නැහැ. එතන ගිහිල්ලා තියෙන්නේ. ඔක් කරන්න දෙන්නේ මේ විනිබද්ධේ නිසා. මේ විනිබන්ධේ නිසා රූපේ නිට්ටයයි කියලා හිතාන භාවනා කරන කෙනාට භාවනා වැඩෙන්න වැඩෙන්න බය ඇති වෙනවා. වක්කාර ගති පහළ වෙනවා. වමන ගති පහළ වෙනවා. සහලවන්න පටන් ගන්නවා. බැනෙන්න දඟලන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කරනකොට එහෙම නොවිච්ච කෙනෙක් නැත්නම් භාවනා ජීවිතයේදී සාර්ථකත්වය ආරහෙම නොවිච්ච කෙනෙක් ඇත්තේ නැහැ. ඔය හය අවුරුද්දක් අතරත සර්වචන එතකොට නිවන් දැකලා තිබුණේ නැහැ. ඒ කරලා තියෙන වැඩ ටික බලනකොට දුෂ්කරක්‍රියා කරන වෙලාවේ මේ සාමාන්‍ය මිනිස්සුයෙකුට ශිෂ්ට සම්පන්න වචනෙන් කියාගන්න බැරි තරම් දේවල් බුදුරජාණන් වහන්සේ පරිශන කළා තියෙනවා. අපි මේ බාහනකට මොනවද මේ විදිහේ දුක්? බඩ පොත් අත ගන්නකොට පිටපැත්ත අත ගෑවෙන සයිස් එකට බඩ වේලිලා. ඉතින් අපිට මේ බඩට තියා මේ එක දවසකට බත් කනකොට ගල්ලට කැපුණොත් එන්න නඩුනේ. බතේ ගල්. අයියෝ ඔක බත් හොඳට කරලා දෙන්න බැරිද? අපි යෝගාවචර වෙනද අපි හිල් අරගෙන නේද ඉන්නේ. ඔක ඇවිල්ලා අපිට පූජා කරන්න බැරිද කියලා එන්න වලි. මොකද මෙයා හිතනවා මගේ රූපේ දැන් හරි උතුම් රූපයක්. මම මේ භාවනා කරන එකට මට සියලු සමනේට අතු නමනවාගේ උදව් වෙන්න ඕනේ කියලා. අර තියෙන මේ අහිංසකකම නැති ගතිය එහෙම නැත්නම් මේ කයට රූපෙට තියෙන තද විනිබන්දේ නිසා ඒකට හුලඟක් වැදුනත් මැස්සෙක් ඇහුවත් මොනවා වුණත් රණ්ඩු. මම නැවතත් කියන එක පුද්ගල දෝෂයක් නෙවෙයි. භාවනා දියුණු වෙන යෝගාවචරයට ආස්වාස ප්‍රසආසී විපරිණාම විකෘති විලෝපන ගොඩාක් සිද්ධ වෙනවා. ඒවට කියනවා සතහන් සා ආකාර කියලා. සතහන් වල වෙනස් වීමක් හිතෙනවා ආකාර වෙනස් වීමක් වෙනවා. ඒකට තේරෙනවා යාට අන්තිමට මේ හුස්ම කියලා දෙයක් අල්ලගන්න බැරි තරම්. හාල් කැඳ වුණා වගේ මේක තේරුණාට පස්සේ දැන් හෙට වෙනකොට ඔක තව ටිකක් වැඩි වෙනවා පිළිසකේ කමටහන් සුද්ධ කරන වාර්තා අහගෙන ඉන්න. එතකොට උඟ දෙනෙක් කියන්න පටන් ගන්නවා මම වාඩි වුණා. ඉතින් අපිට හිත දාගන්න මට වෙන තරම් කරදර වුණේ නැහැ. ඒකට මට ආස්වාස් ප්‍රස්වාස වැටුණා දෙක තුනක් බලනකොට ඒක නොපෙනී ගියා. ඒ කියන්නේ මෙයා මේ මේක හුරු වෙලා මේකට බහතෝ රගන තියෙන්නේ. එහෙම නැති වුණාට පස්සේ එයා මේ මම නිතර මේ කෙනෙක් හම්බෙච්චාම කතා කරලා අහන මේ ආනාපානේ දා කියලා දැනিলা රූපයක් සහිතව දැක දැක කරන භාවනාවද හොඳ නැත්නම් මේ රූපේ සම්පූර්ණයෙන්ම ගෙවන් වෙලා ඒ සතිය තියෙනවා නිින්ද කියලා නැති බව දන්නවා ඒ සතියද හොඳ රූපේ තියෙන සතියද හොඳ කියලා ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ අනවශ්‍ය ප්‍රශ්න අහලා නිකන් වෙහෙසටපත් කරන්න හදනවායි කියලා නෑ ඒකෙදි සමහරු මේ ওই தත්ත්ව දක්වා දිනු වෙච්ච සමහරු අරමුණ ගෙවන් වෙච්ච තැන වඩා උතුම් කියලා හිතනවා. තව සමහරු කියනවා ගෙවන් වුණාට පස්සේ නන්නත්තරයි අරමුණ පේන එක හොඳයි කියලා. ඉතින් මේ දෙකෙන් ඒ යෝගාවචරයේ රුචර්චකම කොහොමද තියෙන්නේ? මේ පෞරුෂත්වය කොහොමද වැඩ කරන්නේ? කර්ම ශක්තිය කොහොමද වැඩ කරන්නේ කියලා යාගින් අහන්න ඕනේ. තමන් ඉදිරියෙන් තියාගත්තේ ආනාපාන හොරි ගුරුසෝ අවස්ථාව දැක්කා සාමාන්‍ය අවස්ථාව දැක්කා. සූම් අවස්ථාව දැක්කා. ඊට පස්සේ ගෙවිලම ගියා. ඊට පස්සේ ආයෙත් ආනපාන පේනවා ආයෙත් ගෙවිල. ආයෙත් පේනවා ආයෙත් ගෙවිල. දැන් මේ දෙක අරමුණක් සහිතව පවත්තන සතිය සහ අරමුණක් රහිතව පවත්තන සතිය. ආරම්මණයේ පවතින සතිය අනාරම්මණයේ පවත්තන සතිය. මේ දෙකෙන් කොයි එකද හොඳ? කොයි එකද Taman හිතන්නේ දක්ෂ සතිය? කාර්යක්ෂම සතිය කියලා රූප තණ්හාව තියෙන එකනා කියන ආනාපාන පේනකොට නම් මට යන්නේන පාර පේනවා. මට ඉස්සර පස්සර පේන නිසා ඒක හොඳයි කියලා. අරූප තණ්හාව තියෙන එකනා කියන නෑ නෑ ආනාපාන ගෙවිච්ච එක හොඳයි කියලා. ඒසර මේ කාම තණ්හාව නෙමෙයි මේ කතා කරන්නේ. භව තණ්හා විභව තණ්හා දෙක වැඩ කරන ඇති. හුඟ වෙලාවකට ධර්ම සාකච්ඡාවලදී එහෙම නැත්නම් මේ කමඨා සුද්ධ කරනකොට අහනවා ස්වාමීන් වහන්සේ මේ කාම තණ්හා භව තණ්හා කියන එක විස්තර කරන්න කියලා. ඒක ඔය ඔය හිතන තරම් මේ පොතේ තියෙන වගේ විස්තර කරනට වඩා ගොඩාක් වෙනස්. භාවනා යෝගාවචරයට වැටෙන හැටි යම් වෙලාවක ගමත් තමතක කරලා අරණ්‍යත් තමතක කරලා කයත් තමතක කරලා වායෝ පොට්ටබ්බ ධාතු අල්ලගත්තයි කියලා හිතුව නැත්නම් ආනාපාන ඉස්මතු කරගත්තයි කියලා. අපි නැත්නම් ආනාපාන මොන නුපුණ දාලා හිටියයි කියලා. ඒ යෝගාවචරය ඒකේ දක්ෂකම වශයෙන් ගුරු ස්වානාපාන දැකලා ඒකම නැවත නැවත මානසිකාර්ය කරලා ඒක සිව් වුණාට පස්සේ ඒ නතර කරන්නේ නැතුව ඒක දිගේම ගිහිල්ලා දැනෙන නොදැනෙන මට්ටමට ගියාට පස්සේ මේක කලබගෑනියක් නෙවෙයි කලකොල ගතියක් නෙවෙයි මේ අරමුණේ පවත්තගෙන ගිය හතිය දැන් වරින් වර අරමුණක් නැතුව පවත්තන්න පුළුවන් කියන එක අමාරුයි සාමාන්‍ය යෝගාවචරයට ඒත්තු ගන්නලා දෙන්නේ. එයා හිතන්නේ අරමුණක් ඇති වෙනකොට සතිය කැඩෙනවා කියලා. නමුත් බැලුවොත් ඉන්නේ ඉරියව්ව එහෙම තියෙනවා. අන්නවට අරමුණ එනකොට ආය අරමුණට යන්නත් පුළුවන්. නිසා තේරෙන්න පටන් ගන්නවා මේ අතරමැද අරමුණ නැති රූපාරම්මණයක් නැති අවස්ථාවක් මේක නැවත නැවතත් නිතර නිතරම අරමුණක් සහිත සතිය සහ නැති සතිය කියන දෙක අත්දකින්න යෝගාවචරයගෙන් අහන්න සාධාරණ ප්‍රශ්නක් තියෙනවා සාරවුණක් ඇති සතියද හොඳ නැති සතියද හොඳ කියලා. ඒකදී මම නැවතත් කියනවා අරමුණ නැති එක ඇති එකට වැඩිය හොඳයි කියනවනම් එයාට අරූප රාගෙ තියෙනවා. රූපේ නැති කේ රාගෙ තියෙනවා. එයා රූපේ එනකොට බය වෙනවා ඊට පස්සේ අයියෝ මගේ සත්‍ය කරනවා ආයෙත් ආනපනේ ආවයි කියලා. තව කෙනෙක් හිතනවා නෑ එයාට රූප රාගේ තියෙනවා නම් එයා කියනවා අරමුණ පේන තාක්කල් පාර පේනවා වගේ. දවල් එළිය යනවා වගේ. අරමුණ නැති වුණාට පස්සේ අසරණයි, අනාතයි, කලකොල වෙනවා. එහෙම නැත්නම් පාළු තනිකක් මෙන්න මේ දෙක කාට කොයි වෙලාවේ කොහොම හිටියේද කියලා මොනම කෙනෙකුටවත් කල්ලාතෝ කියන්න බෑ. ඒ නිසා යෝගාවචරයම දැනගන්න ඕනේ නැත්නම් වார்த்தාවට අතුල් කරන්න ඕනේ. මම මේ අරමුණ ගෙවම් කරගෙන කරන යනකොට මට ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධි ප්‍රඥාව වැඩෙනවද කැඩෙනවද? එහෙම නැත්නම් මේ අරමුණ කිසිත් නැතුව හිටියත් මගේ සද්ධාව කැඩෙන්නේ වීර්ය කැඩෙන්නේ සතිය කැඩෙන්නේ සමාධිය කැඩෙන්නේ ප්‍රඥාව කැඩෙන්නේ කියලා කෙලින් කියන රහත් වෙලා තියෙනවා. ඒ තරම්ම අමාරුයි මේක උපයාගත්තට මේ උපයාගත්ත දේ අනුපිළිවෙලින් එනසම් සාපේක්ෂව හෙලි කරලා දෙනවා කියන එක බුදු කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකෙක හිතා ගන්නවා. බුදු කෙනෙක් පහළ වෙලා තිබුණත් දස දහස් වතාවක් මේක කියලා දුන්නත් ඒ යෝගාවචරයට ඒක අල්ලන්න බැරි මොකද මේ රූපයේ පිළිබඳ තියෙනා වූ පුදුමාකාර කෑදරකමක් තියෙනවා. ඇති දේ හොඳයි නැති දේට වැඩිය something is better than nothing කියලා කියනවා. දන්නේ කා හොඳයි නොදන්නේ කාට කියලා කිසිම දවසක අපි අලුත් තත්වයකට යන්න කැමති නෑ. අර දන්න දේ එල්ලෙට. මේන මේක රූපේ විශේෂය තියෙන මේ කෑදරකම අසන්තුප්ත වෙච්චි අවිගත රාගෝ අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ කියලා සරුවචනජ පහළ වෙන්නේ ඉස්සර වෙලා ඉන්දියාවේ තිබුණු தত্ত্ব මේකයි සමහරු ඒ රූප ආරම්මණය අල්ලාගෙන 1 2 3 4 කියන රූප ධ්‍යාන වඩ아가න එක ලොකු ඉසස් සත්‍යයක් කියලා බුදුහාමුදුරන්වත් උගන්ලා තියෙනවා මේ පැවිදි මේ බුදු වෙන්නේ ඉස්සල්ලා. ඇත්තයි. එයා රූප ධ්‍යාන හොඳ. ඊට පස්සේ කට්ටියක් කියනවා රූප ධ්‍යාන වලට වැඩි හොඳ අරූප ධ්‍යාන. ආ එතකොට මේ දෙකොල්ල අතර ආයෙ දේශ සීමා අරගල පහළ වෙනවා. අරමුණ පේන තාකල් හොඳයි කියන එක කරන රූප ධ්‍යාන බැඳෙනවා. අරමුණ නැතුවත් සතිය සමාධිය පවත් ගන්න පුළුවන් කියන එක කරන අරූප ධ්‍යාන බැඳෙනවා. ඉතින් මේ දෙකෙන් කොයි එකද හොඳ කියන එක සර්වචනාංශයේ එක එක එක එක සතුරුන් ගෙඩිය පොත්ත ගලවනවා වගේ පෙන්නලා කියනවා. මේ හැම එකේම මොකක් හරි රාගයක් තියෙනවා. හරියට ඉදරම් පිනවීමේ කාමාසාව වගේ රූපය පිළිබඳ තියෙන ආශාව කාමයේ අතහැරලා භාවනා කරලා එතෙන්ද අදාළ බණපදිය ඇහෙනකම් කාටවත් තේරෙන්නේ. අපි මේ රූපත් එක්ක පුදුමාකාර අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. තව සමහරකට තියෙනවා අරූපයත් එක්ක ප්‍රේම සම්බන්ධයක්. ඒක හරි භයානකයි. හරි භයානකයි. ඒක ඒ බුරුම ස්වාමීන් වහන්සේලා නිදර්ශන සහිතව පෙන්වන අපිට තියෙන තොරතුරු අනුව ਸਰවචනාංශ මේ අවුරුදු 6ක් නැත්නම් ਸਰවචන තාඥානේ බලාපොරොත්තු ඉන්නා වූ මහබෝසතාණන්සේ අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරනකොට ඒ ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ අය මේ අරූප ධානවල ඉහළ මට්ටමක හිටියා. වෙන කිසිම කෙනෙක් ඒ මට්ටමේ හිටියේ නැහැ. ඒ නිසා මේ තීසේක් වශයෙන් ගෞතම සර්වචන් වහන්සේ නැත්නම් ගෞතම බෝසතාණන් වහන්සේ ගිහිල්ලා සුමානෙන් දෙකෙන් මේක පුරුදු කරා. ආලාර කාම ගාම ගියාට පස්සේ ආලාර කාලම කිව්වේ දැන් මේ හත්වෙනි ධ්‍යානයේ ඉන්නේ. නැත්නම් තුන්වෙනි අරූප ධ්‍යානයේ බොහොම ඉක්මනට මේ තරුණයා අලුතෙන්ම පන්තිට ඇවිල්ලා මේක දිනු කරා. ඊට පස්සේ කිව්වා අපේ මට සෙනඟ 250ක් 500ක් එන්න. ඔබතුමා 250ක් ගන්න මම 250ක් ගන්න මොකද ඔබතුමා තමයි මෙච්චර ඉක්මනට මේක අල්ලගත්ත හොඳම ශිෂ්‍යයයි කියලා. මහබෝසතාණන් වහන්සේ කිව්වා. එතන මොකද්දෝ තව කොස්සක් කියන්නේ. ඒ නිසා මම කිං සත්‍ය ගවේෂි කිං කුසල ගවේෂි යනවා මට මේ පන්තිය නතර වෙන්න බෑ. ඔබතුමා මට උගන්වන්න බව හැබෑව. තමයි මේක නෙවෙයි නිෂ්ඨාව. ඊට පස්සේ ගියා උද්දකාරාම පුස්තකාලය. යාහු ඇත්ත ඇත්ත කතාව අටවෙනි ධ්‍යානයක් තියෙනවා කියලා නේව සංඥා නාසඤ්ඤායතන පුද්දකලක දැන් හරිනේ. දැන් ඔයාම ඇත්ත එක නතර වෙලා අපි දෙන්න මේ පන්ති දෙකට බෙදාන කරමු කියලා. ඒත් කිව්වා මෙතන කෝස්වත් තියෙනවා. මොකද තේරෙනවා අර කාමාශාව වගේ භවආශාව විභවආශාව දෙක කාම තණ්හා වගේ භව තණ්හා විභව තණ්හා කියන එක මේ කාමයේ ඉන්න මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. ඒක ධ්‍යාන භාවනා කරලා ඒව ක්‍රීඩා කරන කෙනාට තේරෙනවා රූප ලෝකයට ආශාව තියෙන එක භව තණ්හා පැත්තට වැටෙනවා. ඒ වගේම රූපයට වෛර කරන එක නැත්නම් හිස්තැනට වෛර ප්‍රේම කරන එක අරූපයට වෛර ප්‍රේම කරන එක විභව තණ්හා වශයෙන් වැඩ කරන මේ දෙකේම කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්ත එක තමයි වෙලා තියෙන්නේ අර ගෑණි දුන්නට වෙන ගෑණියක් නැතුව ජීවත් වෙන්න බෑ. මෙව අතර තාරාතිරම් තිබුණාට දික්කටම තණ්හාව තියෙනවා. ඉතින් කාටද පුළුවන් වෙන්නේ මෙච්චර මේ කාමයක් අමතක කරලා දක්ෂ වෙච්ච යෝගාවචරයට ඒ ඇවිල්ලා දැන් මේ අතරමඟදී හම්බෙච්ච රූපයක් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධකම් පවත්වනවා. එහෙම නැත්නම් රූපේ ගෙවන් කරලා ලැබෙන මේ අරූපෙට ප්‍රේම සම්බන්ධකම් පවත්වනවා. ඒ දෙක සපේලා කියන්නේ නැතුව අද ඒක තීරුම් ගන්න නැතුව ඒ කෙනාට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනම ප්‍රතික්ෂේප කරන්න බෑ. එයා දැනගන්න ඕනේ මම දැන් කාමයට බඳන නැති වුණාට. කාමයට එක්ක බිනිබඳ නැති වුණාට භව තණ්හාව තියෙන්න ඉඩ තියෙනවා. මේ කාම තණ්හා, භව තණ්හා වලට වඩා විභව තණ්හාව හරීම ෂටයි හරීම මායාකාරී හරීම පංචනිකයි ලෝකේ කොයි කෙනාද ඒකට අහුවෙන්නේ නැත්තේ කියලා සරුවච්චන් වහන්සේ අර කාටවත් කියන්නේ නැහැ. භාවනා කරන හැම කෙනාගේම කමඨහන් වார்த்தාවේ යට සර්පයා ඉන්නවා. හොඳට අහගෙන ඉනකොට තේරෙනවා මෙයා මේ කාමයට බැඳිලාද මේ වார்த்தාව ලියලා තියෙන්නේ. භව රාගෙ භව තෘෂ්ණාවට බැඳිලාද මේ වார்த்தාව ලියලා තියෙන්නේ විභව තෘෂ්ණාවටද කියලා එයාම කියනවනම් එයාටම තේරෙන්න ඉඩ තියෙනවා. මේ මේ විදිහට බණ අහලා බණ භාවනා කරනකොට මේ කරගෙන යන භාවනා පිළිබඳ සැක ඉන්නේ අනිශ්චිත භාවයේ ඉන්නේ බය ඉන්නේ මට තියෙන කාම තණ්හාව නිසාද භව තණ්හාව නිසාද විභව තණ්හාව නිසාද කියලා කියන්න පුළුවන් නම් යා හුත් සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති කෙනෙක්. එහෙමයි හරි හිගයි මේ ලෝකේ. කාම තණ්හාව කියන එක ඒක ලොක් කරගෙන කෑ ගහන්න හදනවා. ඌ දන්නේ නැහැ මේ ඉසේ කක්ක ධානය ඉස්සා ඉස්සිස් කියනවා වගේ තමයි. කාම තණ්හාවට කෑ ගහන මනුස්සය ඒක ලොක් කරගෙන නටන. අද තියෙන ලෝකේ තියෙන ඉච්ඡාවයි. ඊට පස්සේ භව තණ්හාව අල්ලගත්ත එක නෙවෙයි කාම තණ්හාව මිසු නරබණුව වගේ කාමෙමයි ඉන්නේ මම නන්නේ මම ඉන්නේ උසස් මට්ටම කියලා ඉනවා. එයත් ඒ වගේම තෘෂ්ණාව තමයි ඉන්නේ. ඊට පස්සේ කාම තණ්හා භව තණ්හා ඉක්මවලා ගියා විභව තණ්හාව ගත කරන ඔය දෙන්නම වගේ නෑ මම ඉහළ මට්ටම කියන එක. නමුත් එයා තාමත් තෘෂ්ණාව කියන්නේ. විභව තණ්හා කියන මේකට කියනවා භවයමයි. තාම ඉන්නේ භවයමයි. මෙන්න මේ විභව තණ්හාවක් ආවට පස්සේ ඒක අවබෝධ කරගන්නවා කියන එක තමයි සාමාන්‍යයෙන් ඔය බටහිර මානසික විද්‍යාවේදී උපදේශනය කියලා කියන්නේ. මොකද විභව තණ්හාව අපේ කරන බොහෝම ඉක්මනට සීලින සගන් ඉඳී තියෙනවා. එනකන් තව කෙනෙක් මරන්න ඉඳී තියෙනවා. එයාට පේන්නේ මේ හැප්පෙන දකින්න රූප සියල්ලම පිළිබඳ වෛරයක්. ඒ නිසා එක්ක ළඟ ඉන්න මිනිහා මරනවා නැත්නම් තමන් මැරෙන්න උත්සාහ කරනවා. ඒකට කියනවා ඩෙත් ඉන්ස්ටික් කියලා. ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඔක අල්ලගත්තා. නමුත් ඒක හරිම වංචනිකයි. ඒ වංචනික ස්වභාවය බලන්ඩ මේ විභව තණ්හාවේ තියෙන භයානක తত্ত্বය යේසුස් වහන්සේ මරලා දැම්මා. ඇමරිකන් ජාතික විශ්ව කෙනෙඩි මැරුවා. ඉන්දියන් ජාතිකයා විසින් ගාන්ධි මැරුවා. ලාංකිකයා විසින් බණ්ඩාරනායක මහත්තයා මැරුවා. මොකද මොන දෙයට ගියත් එක්ක එයා මැරෙනවා එක්ක එයා අනික් අය මරනවා හිට්ලර් වගේ. අන්තිම භයානකයි. හැබැයි මේ කෙලේශයක් වශයෙන් අතට අහුවෙන තරම්වත් නෙමෙයි කැඳ වාගේ තියෙන්නේ. මේක ඇතුළේ තියෙන මේ ෂටගතිය, මේක ඇතුළේ තියෙන මායාවී ගතිය, වංචනික ගතිය කිසිම කෙනෙකුට බුදුබණකින් මේකට හොයන්න බෑ. ඒ නිසා මේ යෝගාවචරයට එහෙමනම් ගැළවීමක් නැද්ද කියලා නැත්නම් මේ භාවනා කරලා මේ අමතර බොරුවල කරන දේ වැටලා තියෙන්නේ භාවනාවට මේ ගැළවීමක් නැද්ද කියන ප්‍රශ්නෙට සරුවචනාංශය දෙන්නේ මේ විදිහට රූපේ පේන තාකල් ඒක බලන්න. නොපෙනෙන වෙලාවේ නොපෙනෙන බව දැනගන්න. මෙයා නිකන් ඉන්නේ නැහැ. ඉඳපු ගමන් ආය රූපෙන්නෝ ආය නැති කරනවා. ආය පෙන්නනවා ආය නැති කරනවා. මෙන්න මේ தත්තු මාර්ගය තියෙන රූපෙට සාපේක්ෂව අරූපේ පේනවා අරූපෙට සාපේක්ෂව රූපේ පේනවා මෙන්න මේ තත්තුමාරෝධය ලක්ෂ කෙල කෝටි වාරයක් දකින්නකොට මේ දෙකින් එකටවත් මනාපමනාප පහල කරන්නේ නැතුව යන්න පුළුවන් මේ දෙකේ එකටවත් මනාපමනාප පහල කරන්නේ නැතුව යන්න පුළුවන් නම් ඒක ඉතිහාස පන්දම පාඩමක උගන්වයි කියලා හිතන්න එපා භූගෝල පාඩමක උගන්වයි කියලා හිතන්න එපා භෞතික විද්‍යා පාඩම උගන්වයි කියලා හිතන්න එපා රසායන විද්‍යා පාඩම උගන්වයි කියලා හිතන්න පයි කර කිට්ටු කරන්න බෑ මේක. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා තමන්ට අරමුණ පේන ස්වභාවය නැත්නම් සතහන නැත්නම් ආකාරය එනතම් වැටහෙන විදිය කියනවා ඇර. ඒකේ මේකෙන් මේකට මනාපමනාප පහළ වුණා නම් ඒකත් අනුන්ගේ දෙයක් දැක්කා වගේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් කර්මස්ථානාචාරවලට පොඩි යෝජනාවක් කරතයි. උදව්වක් කරතයි. නමුත් යෝගාචර එක කියා ගන්න බැරි නම් ආයේ සංසාරයක් පස්සට යන වැඩි. ඉතින්ද ඇවිලත් ඒක නඩෝ ඇහෙන්නේ නැහැ ඉදාත්. නඩෝ කල්යන. ඉතින් හිතනද මෙතෙන්ට යනකොට තියෙන මේ සංනිවේදනය මෙතෙන්ට යනකොට තියෙන මේ දෙබස පුද්ගලයාගේ ජීවිතේට මොන්න තරම් වෙනසක් ඇති කරනවද කියලා. ඒ නිසා භාවනා කරනකොට නෙවෙයි සමාජ නිවන් දකින්න මේ දෙබස සුද්ධ කරගන්න වෙලාවේදී ඊට තේරෙන පටන් ගන්නවා භාවනා කරලා කරලා කරලා. මනක් අහනකොට ධර්ම සාකච්ඡාවක් කරනකොට තේරෙනවා මම මේ දෙකම අත්දැකලා තියෙනවා. හැබැයි එක්ක මේක හොඳයි කියලා තියෙනවා එක්ක නැත්නම් මේක හොඳයි කියලා තියෙනවා. මේක හොඳයි කියන්නේ නැත්නම් මේක හොඳයි කියන්නේ නැත්නම් දෙකටම අපේ සිංහල ක්‍රමයට කියන අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන ගතියට පොඩ්ඩක් ගියොත් ඒක කිසි පොතක තියෙන කතාවක් නෙවෙයි. එතන විතරයි ශතකතිය හිටින්න බෑ. එතන විතරයි මේ මායාවී ගතිය නැති. එතන තමයි වංචනික ගතිය නැති. ඒචා යෝගාවචරය දෙන්නේ යන්න ඕන කියලා කෝටි වාරයක්. අරමුණ ගෙවේන කම්යන. ආයසරයක් මතුවේ. ආය ගෙවනවා. ආයසරයක් මතුවේ. ආය ගෙවෙනවා. මෙන්න මේ විදිහට බල බල බල බල හිටියොත් දෙකෙන් එකටවත් වැඩි ඡන්දයක් දෙන්නේ නැතුව දෙකේ එකටවත් බැඳෙන්නේ නැතුව විනිබන්ධ භාවයක් එන්නේ නැතුව ඒක මනුස්ස හිතක් නෙවෙයි. අනිවාර්යෙන් මනුස්සත්ව ඉක්මවන්න ඕනේ අරමුණ තිබුණත් නැතත් මේ දෙකේදීම පවතින සතියේ මේකට වැඩි මේක හොඳයි කියන්නේ නැතුව දෙකේදී මට සතිය තියෙනවා. මෙතෙන් මම ගියේ ග්‍රාම සංඥාව අයින් කරලා අරඤ්‍ය සංඥාව අයින් කරලා කාය සංඥාව අයින් කරලා රූප සංඥාව අයින් කරලා ඒ නිසා මේ කොතන හිරියත් හොඳයි. නමුත් මේ එකක් තෝරන්න යෑමෙන් ආය සංකාරයට වැටෙනවා. අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව කියනකොට ඒක කියනවා සැපටත් දුකටත් සමහිත පවත්තන්න කියනවනේ. හරි අමාරුයි. මේ උගන්වන්න අමාරු ඉතිහාස බෝධිවල පාඩමක. ආයසටත් යසසටත් සමහිත පවත්තන්න කියනවා. ලාභයටත් පාඩුවටත් සමහිත පවත්තන්න කියනවා. ඉතින් ඒකෝට වෙන්නේ නිකන් බුදුහාමරන්ට වයර් මාරු වෙලා වගේ. මේ සංසාරේ අපි යන්නේ මේ සැප හොයන්නේ දැන් කියනවා සැපටයි දුකට සමහිත පවත්තන්නේ කියලා. යසසයි ආයසයි දෙකටම සමහිත පවත්තන්නේ කියලා. සැපට දුකට වේදනට සැප වේදන දෙකට සමහිත පවත්තන්නේ කියලා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් මේ වගේ භාවනාවක් කරන්න මේ වගේ තැනකට යන්න බුදුහාමුදුර ඉස්සරහට තියාගන්න. ඒගොල්ල හරිය කැමැති බෝධි පූජා කියලා වතුර කලයක් කරන වටේ කැරකෙන්න තියෙනවා බුදුහාමුදුර වටේ. මේ දුවට බබෙක් හම්බ වෙන්න අම්මා එහෙනම් බුදුහා හරියෝ බුදුහාමර පහළලා තියෙන්නේ මේ අපේ ඉෂ්ට කරගන්න බැරි කාම ආසාවල් ඉෂ්ට කරන්න කියලා සිවලිංගේ වටේ යනවා වගේ තමයි බුදු පිළිම වටේ යන්නේ. මේකට බුදුහාමර කියනවා මේකට පනිදාය පධානය එහෙම නැත්නම් මේ ආතප්ප අනුയോഗ සාචත්‍ය ප්‍රධාන නෙවෙයි. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ සියලු ලාමක ආශාවල් વિશે මේ වටිනා ත්‍රිවිධ රත්නේ පාවිච්චි කරන්න එපා. ඊට මීට වැඩි හොඳ බුද්ධ ආගම තියලා මේ දෙයයන් ආද සමාදන් වෙන එක. මේ බුදුහාමුදුර අපිට දෙන්න හදන්නේ මේ වගේ මේ කටගැස්මක් දෙන්න කතාවක් නෙවෙයි ඥානයේ තියෙන කෙනාට නැවත නැවත භාවනා කරන කෙනාට මේක සංසාරේ නොගිය තැනකට යන්න පුළුවන් සම්බන්ධයක් පෙන්වනවා. ඒකෝට තමන් ළඟ තියෙන පුංචි බන්ධන. කාමයට තියෙන බන්ධන, රූපයට තියෙන බන්ධන, කයට තියෙන බන්ධන තේරුම් ගන්නද මේක නම් උපදේශයක් තමයි. නමුත් එතෙන්දි මේ කාමේ කැප කරන්න පුළුවන් ගතිය. කය කැප කරන්න පුළුවන් ගතිය, තමන්ගේ අරමුණට මොන විපිරිණාමයක් ආවත්, විපිරියාසයක් ආවත් කැප කරගෙන යන්න පුළුවන් ගතිය පහළ වෙන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරයා මේ ලෝකෙට එනකොටම ඒ පින ගේන්න ඕන. පින් ඇති කෙනාට විතරයි මේක තල්ලු කරගෙන යන්න පුළුවන්. අනික් අයට මේකට පුහුණුවක් ලැබෙනවා. ඒත් අපි බුද්ධ ආගම විසින් මේක කාබාසිනිය කරලා තියෙනවා. කිසිම තැනක මේ වගේ දෙයක් බුද්ධ ආගමේ උගන්වන්නේ හැබැයි ධර්මයේ තියෙනවා. ඒ නිසා බුද්ධ ආගම පාගන්න එපා. යටපත් කරන්න එපා. නමුත් බුද්ධ ආගමෙන් ගිහිල්ලා ඒ කෙහෙල්ගිරිය පොත් ඇරියා වගේ ධර්මය අල්ලවුවොත් Tamanටම තේරෙයි මේ භාවනා ඉදිරියට ගෙන යන්න බැරි වෙලා තියෙන්නේ මේ කාම ආශාව නිසා. නැත්නම් මේ කායයට තියෙන බන්ධනය නිසා. එහෙම නැත්නම් ඒක තුල තියෙන පට වියාපෝ තීජෝ වායෝ කියන මොකක් හරි රූප ධර්මයකට අපි ළඟ තියෙන පටලවා ගැනීමක් නිසා. ඒ නිසා ඒකට මතු වෙලා එන යකාට නටන්න ඇරලා ඒ ඒ කෝලම නටන්න ඇරලා ඒක දිහා බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මේ හැම දෙයක්ම තණ්හාව ඇති කරගන්න පුළුවන් දේවල්. සමහර දේවට කාම තණ්හාව ඇති වෙනවා. සමහර දේවට භව තණ්හාව ඇති වෙනවා. සමහර දේවට විභව තණ්හාව ඇති වෙනවා. මේ කොයි එකත් එකම නියුන් සහෝදරයෝ වගේ තුන් දෙනා. අමාරුම දේ තමයි මේ විභව තණ්හාව කියන එක. ඒක හරිම වංචනිකයි. හරිම ෂටයි. හරිම මායාකාරී. බුදු කෙනෙක් ඉදිරියට ගිහිල්ලා අපිට හෙලිව කරන්න වෙනවා. බුදුසන්නාචිට කීත හැකි බොයි නටන්නේ එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දික්තියෙන්. නිසා යෝගාවචරයට පුළුවන් නම් මේක අපහසු බලාපොරොත්තුෙන් ටිකක් අමාරුයි. මේ කමඨාන් වාතාව ලියලා මම මේ ලියලා තියෙන්නේ තණ්හාවට බරවද? ද මාන්නයට බරවද? දැන් ධිට්ඨියට බරව දෙකලා Tamanට මේක දැක ගන්න පුළුවන් නම් විශේෂඥයි. තව කෙනෙක් ඕනේ නැහැ. ඒකයි ඒ නැවත නැවත කමඨාන් සුදුමකට Tamanට ලැබෙන ලාභේ. Taman දිහාම වාස්තාව හරහා Taman බලනවා. කායිමත් අහඳ තියෙනවා හොඳයි. මොකද ඒක කවදාද පරිපූර්ණත්වයට යන්නේ Tamanටම තේරෙන්න පුළුවන් නම් ඒතියෙද්දි එහෙම Tamanටම මේ වැඩේ කරගන්න බැරි මේ මාගේ තියෙන තණ්හාව නිසා නැත්නම් ආසාව නිසා. නැත්නම් මගේ තියෙන මාන්නේ නිසා. නැත්නම් මයි ළඟ තියෙන දිච්චය නිසායි කියලා. Taman ටික දැක ගන්න පුළුවන්කම තියෙද්දි ඒ වැරද්ද තියෙද්දිම නැවත නැවත ලියලියා නැවත නැවත සුද්ධ කර ගන්න ඕනේ. ඒකට කියනවා භාවිත බහුලීගත කිරීම කියලා. අඳුර ගන්න එකට කියනවා ආකේවන ප්‍රත්‍ය කියලා. ඇසුරු කළ දැනගන්න මේ භාවනා කරලා යනකොට මයි ළඟ තියෙන පංචාවිච්ච කාමයක්. එතෙන් තණ්හාව. එතන මයි ළඟ තියෙන්නේ සියුම් නූලෙන් වැඩ කරන මාන්නය. එතන මයි තුල තියෙන්නේ හීන නූලෙන් වැඩ කරන දික්තියක් කියලා. අල්ලගන්න පුළුවන් නම් ඒ අල්ලගෙන ඒකම හෙලි කරන්න පුළුවන් නම් සත්පුරුෂෙක් ඉදිරිපිට ඒ කෙලෙස් එකකටවත් ජීවත් වෙන්න බෑ හෙලි කෙරුවට පස්සේ. මසංගගන ඉන්න ආතාකල් අපි පිං කරත් තණ්හාමාන දිටි වැඩෙනවා. පව් කරත් තණ්හාමාන දිටි වැඩෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, මේ මොකන් එකක් හරි තියෙනවා. ඒ නිසා අපිට මේක ගොඩ එන්න බැරි ජාලාවක් නෙමෙයි මෙතන මේ සර්වචාන්ස සඳහන් කරන්නේ. මේකට බය වෙලා දුරුවන් කරන්න පුළුවන් දෙයක් නෙක මූණ දීලා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදායි මේ මතුවෙනකොට මේ ආවේ කාම තණ්හාව කියලා තේරුම් ගැනීම කෙලේශයක් නෙමෙයි කියන්නේ මම මේ උත්සාහ කරන්නේ මට මේ හිතේ තියෙන කාමේ ඒක බව දැන ගැනීම කෙලේශයක් නෙමෙයි ඒක මේ ඊයේ ආපේක දැනගන්න බෑනේ. අනුංගාව ආපේක දැනගන්න බෑනේ. මේ Tamange චිත්තසංතානයේ දැන් ඇවිල්ලා තියෙන මේ කාමය නරක දෙයක්. මේ කාමේ කාමේ වශයෙන් දැන ගැනීම නරක දෙයක් නෙවෙයි. ඒ වගේම යම් කිසි කෙනෙකුටම ද්වේෂයක් පහළ වෙනවා. නැද්දකින් නොපතන් කියලා. භාවනා කරනකොට හිතවිලි වලට ද්වේෂය පහළ වෙනවා. භාවනා කරනකොට වේදනාවනකොට නැද්දකින් නොපතන් කකුල කබන්න හිතනවා. සද්ද ඇහෙනකොට කනට කොටනවා වගේ. ද්වේෂේනවා. නමුත් ඒක ද්වේෂය බව දැන ගැනීම අකුසලයක් නෙවෙයි. දැනගත්ත බව දන්නේ කාට හරි වාර්තා කරන්න ඕනේ. මට මේ වැඩේ කරන්න මෙන්න මේ තරහක් ආවා. ඒක මේ පහර වැඩක්වත් ඒ කෙනාට කරන දෝෂය තරහක් නෙවෙයි. ඒ ද්වේෂය අස්පනා අපිට තියෙන්නේ මේක අල්ලන්න පුළුවන්. නැත්නම් කොහොම අල්ලන්නේ? ඊට පස්සේ මොහේනවා. භක්මං කරනකොට තොලෝ වැටෙන්න පටන් ගන්නවා. පරියන් කියනවා බෙල්ල කඩා වැටෙනවා. ඉරියව පවත්තන්න බැරුව යනවා. ඉතින් මේ මොහේ මේකට මේ මොල් ගහක් ගිල්ල වාඩි වුණාට හරියන්නේ නැහැ. මෝහේ මෝහේ වශයෙන් දකින්න බෑ. ඊතර ඉඳලා අපිට බලන්න වෙන්නේ නැහැ නේ. සියලු වැඩ බහාතවල මේක මොහේට එන්න අරින්න ඕන. ආවට පස්සේ අඳුර ගන්න පුළුවන් වුණොත් උක දිනෙක කිතුනා ඒක නිකම් මේ තමන්ගේම අඩුපාඩුවක් දැකීමක් කියලා. ඒකට මේ අටුවාචාරින් වහන්සේලා මේක නිකන් ගොතපු කතාවක් දාලා තියෙනවා මේක දක්ෂ යෝගාවචරිකට ප්‍රයෝජනවත් වෙයි කියලා. ස්වාමීන් වහන්සේ නමක් පිරිවෙනක ඉන්නව පාරයි. එතකොට මේ පාත්‍ර වෙලෙන්දෙක් පාත්‍ර අරගෙන යනවා. මේ ස්වාමීන්ට පාත්‍රයක් ගන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේට අදාන් අදාළ නවකම්මන් නැත්තම් මුදලුත් තියෙනවා මුත් අත ගන්න කැපකාරයක් නැහැ. දායක සභාවේ කවුරුත් නැහැ. මුදලුත් කියනවා. ඉතින් ඊට පස්සේ කතා කරලා කියනවා අර පාත්‍රකාරයට උපාසක මහත්මයාට පාත්‍රයක් නම් ඕනේ. හැබැයි මේ සල්ලි ගන්න දෙනු කරන්න කවුරක්වත් නැහැ. ආ ප්‍රශ්න නැහැ. සාංශ මං කැපකාර වැඩේ කරන්න ඔබ වහන්සේ පාත්‍රය තෝරගන්න. ඉතින් මේ සාංශ හොඳට ගිහිල්ලා අට්ටුවල ගත්තවල පාත්‍රය තෝරනවා. ඊට පස්සේ කියනවා එහෙනම් දැන් ගාන කියන්නේ කියලා ඔන්න අපි හිතමු රුපියල් 100යි කිව්වයි කියලා. මේ සාංශ මේක තමයි මං ගන්නෙ කියලා සල්ලි ගහම ගෙවලා නැහැ. ඒ කියන්නේ පාත්‍රයට ගෙවලා නැහැ. මේක හොඳට බලනකොට ওই පාත්‍රය තියෙන හරියට ওই මැද වෙල්ඩින් එක තමයි හිල් වෙලා තියෙන්නේ. ඒක අල්ලන්න බෑ ඒක තලතෙල් ගෑවට පස්සේ පේන්නේ නැහැ හිල වැහිලා යනවා. ඒ නිසා හොඳට තට්ටු කර කර බලනකොට මේ පැහැස්සමේ එක තැනක හිලක් අහුවෙනවා. ඊට පස්සේ අර මනසට කතා කරලා කියනවා බලවන්න මේක මේ අර ගහන්න වටනක හොඳ නම් මේ බලන්න මේක හිලක්. අර මනසට හතර තේල බලලා කියනවා හොඳ 80ක් දෙන්න වෙනවා. 80ක් දෙන්න වෙනවා. මේ මනස මේ හාමුදුරුව කරන්නේ ආයතන බල බල බල බල ඉඳ තව ඉලක්ක හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා 80ට නවන්න ඔබසම දරගන්න දැන් බං හිල් දෙගන්නේ. ආ ආ එන 70 දෙන්න. ඊට පස්සේ දැන් තවත් බල බල ඉඳ තව ඉලක්ක හම්බ වෙනවා. ආයෙ 65 දෙන්නකෝ. එතකොට අහන අටුවාචාර්යන් වහන්සේලා මේ හිල් තුන දැකීම ලාභයක්ද පාඩුවක්ද කියලා. කල්ලි ගවන්නේ ඉස්සෙල්ලා දැක්කොත් ලාභයි. සල්ලි ගෙවට පස්සේ විකුණෝ බඩු නැවත බාර ගන්න නොලැබේ කියන තැනකින් දැක්කනම් පාඩුවේ. මෙච්චරයි මේ කියන්නේ. මේ අපි මේ මම මාගේ කියාගෙන ඉන්න එක්ක මේ කාමේ. එහෙම නැත්නම් මේ කය, මේ රූපේ, මේක අංග සම්පූර්ණ එකක් කියලා අපි මේ මැරෙන්න හදන්නේ මැරෙන්න බය. මේකේ හිල් දකින්නවා. මේක අනිත්‍යයි. මේක දුකයි. මේක ආත්මේ උට ඔච්චරම ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරાવી. මේ ශරීරයට කවුරුන් හරි උතුාල කෙරුවා බැන්නා කෙල ගැව්වා මොනවා කියලා අඬන්න දෙන්නේ නැහැ ඉතින් කොහොමඩක්වත් ඉතින් මේක අසුචිනේ නේ නේ මේක මගේ ශරීරය මේක මගේ අහවල් අහවල් දෙය කියලා මේකට gadu ගෙනෙන්න පටන් අරගත්තොත් අර Tamanට නිඳ කරපු මනුස්සයා ඛණ්ඩ මරඤ්ඤම් කොටඤ්ඤම් චෝතෝ අරපල කියන. ඒ හැම එකකම පේනවා මෙයා කොච්චර ඒ Tamanගේ ශරීරය පිළිබඳව හෝ රූපය පිළිබඳව හෝ තමන් ආශා කරන වස්තු පිළිබඳ හෝ මැස්සෙක් වහපු ගමන් කොච්චර කලබල වෙනවද කියලා. ඉතින් අපි මෙවැනි ප්‍රයත්නයක් නොකර මැරලා ගියොත් බුදුහාමුදුරුවෝ නොකිය කියන තිරිසං කියන්නේ. මේ වගේ තමන් හම්බෙච්ච මේ කයේ මේ පරිශ්‍රණය නොකර ආනාපානත් එක්ක මේ පරිශ්‍රණය නොකර මේ ලෝකේ කාම ලෝකේ මිනිස්සු වාගේ මේක සම්පූර්ණ නිට්ටයයි සුඛයි සුබයි මේක රත්තරන්ින් හදපු එකක් ප්ලැටිනම් වලින් හදපු එකක් කියාගෙන දැන් මැරෙන්න හදන මේකනේ මේ ඒ ජීවිතය ප්‍රපංච පරිත ජීවිතය මූර්තියක් හා සමාන ජීවිතයක් කියන ඒ නිසා පස්සේ කාලීන පහළ වෙච්ච මේ ශ්ලෝකකාරයා කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණමේතම් පශූර් සමාන ධර්මේන තේෂා නදිකෝ විශේෂා ධර්මේන හීන පශූර් සමාන පශු කියලා කියන්නේ මේ සත්තුන්ට ඔය පශු විද්‍යාව කියලා සමාලාට කියනවා ආහාර නිද්‍රා බය මේ තුනංච නරාණ මේතම් පශූර් සමාන මේ නරය කියන මිනිස්සයත් හරකත් නැත්නම් එළුවා බැටළුව තිරලෝ කියන සතත් ආහාර සෙවීම අතින් දෙන්නම එකයි. උගේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩි ආහාර වෙනවා. නිද්‍රාව උට හැංගෙන තරක් තියාගන්නවා. ඒකට කොට කරගත්ත බිලකට හදා ගන්නවා. කුර කැදල්ලකට යනවා. ගහක බෙනයක් හොයා ගන්නවා. ගල් වෙනකට හරි ගිලව නිදා ගන්න වෙලාවේදී ආරස්සාව සඳහා ඒ සත්තුන්ට සුවිශේෂ ඥාන තියෙනවා. මනුස්සයන්ගේ බෙඩ්රූම් එකත් ඒකම තමයි. එයා බෙඩ්රූම් එක හදා ගන්න ඔක්කොම නැති වුණා. උන් නිදා ගන්න වෙලාවේ නිින්දෙන් මේ වැස්සෙන් අවුෙන් පින්නෙන් කරදර නොවෙන්නේ. ඕක තිරසනයි මනුස්සයි කිසි වෙනසක් නැහැ. බයට ආයුධ තියා ඉන්නවා සත්තුට හැම එකකටම මේ තව සත්‍යක් පුදුරු කරගන්න ආවොත් ක්‍රියාත්මක කරන්න උපකරණ තියෙනවා. සත්පයාට විස දඬෝ තියෙනවා. ගෝනුසාට පිටිපස්සේ දාලා තියෙනවා. එක එක එක උපකරණ තියෙනවා. මනුස්සයත් හැම වෙලාවෙම පිස්තෝලයක් ඉනේ තියාන තමයි ඉන්නේ වරෙන් ආවොත් දෙන්නම් කියලා. යෝතික සංකල්පය. ඒ එක දවසක් සක්‍ර දෙයන්ත්‍රය මේ සත්තුන්ට ආයුධ දෙන පෙළ පෙළ පාලිය තිබ්බා. ඉතින් ඒකේ කාර දුන ඌරට දුන නෝඩ හරගෙන කන්න පුළුවන්. කොට උරට බල කොටලා ජීවත් වෙන. ඉතින් ඔක්කොම දුන්නා පස්සේ මන්දුරාට කිව්වලු උඹට කට්ට කටුව මිටිය හම්බෙන්නේ කියලා. ඉතින් අරගෙන ගිහිල්ලා බලනකොට මේ බලනවා ගෙද ගිහිල්ලා බලන කට්ට විතර දිලා තියෙන මිටිය දිලා නැතිව. ආපහු ගිහලා ගලෝ අවතරයි මට මේ අවුද සෙට් එකේ කටුව ඉඳලා තියෙන මිටි ආ කටුව තියනකොට මිටියෙන් වදී කිවලු ඒ නිකම් හම්බෙනවා කිව්වා ඒ හැම එකකටම අවුද කටලක් තියෙනවා ඕකෙත් මිනිස්යාගේ තීසනයි කිසිම අන්තිමයි තුන සේවනේ තීසනයි මිනිස්යා වෙනසක් නැහැ අපි කොච්චර ඉතිහාසයක් ලියන්න ගියත් සද්දයක් ලියන්න ගියත් ආහාර නිද්‍රා බය මේ තුනංච නරාණමෙතම් පශුර සමාන. හරකයි මිනිහයි එකයි. ධර්මේන තේෂාමදිකෝ විශේෂා. මිනිස්යාට පුළුවන් තණ්හාමාන දිට්ඨිය අඳුර ගන්න. ඒ ධර්මේ මිනිස්යාට තියෙනවා. ධර්මේන හීන ඒක නැත්තම් ආයත හරකම තමයි කියලා ලියලා තියෙනවා. ධර්මේන හීන පශුර සමාන. තමන් මේ කරන කියන හැම කටයුත්තේදීම මේ තණ්හාවද එළියට එන්නේ. මාන්නෙද එළියට එන්නේ. දීත්‍ය දෙලිය කියන අනේ මට ඒකිනක් කන්නාඩිය නෑ මම නම් හරිම අහිංසකයි මගේ වැඩවල නම් තණ්හාමාන දිත්‍ති නෑ කියන තමයි අපි මේ බබා උක්කුම් පෙන්වන්න හදන්නේ කොහෙද යන්නේ කරන තාලෙට තණ්හාමාන දිත්‍ති වලට අපය යනවා මේක වෙනකොට මේක දැනගන්න පුළුවන් නම් අන්න එකට බුද්ධහලෝකය කියලා කියනවා ධර්මාලෝකය කියලා කියනවා ඒක තිරසනාට නෑ තිරසනට කවදාකවත් මම මේ කටයුතු කරන්නේ තණ්හාවෙන්ද මානින්ද දිත්‍යින්ද කියලා දැනගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ දැනගැනීමේ හැකියාව මේ ලැබිච්ච වටිනා බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යාත්ම භාවයේ ක්ෂණ සම්පත්තියේ මේ පැවිද්ද මේ කල්යාණ මිත්‍රාශ්‍රය මේ ධර්ම ශ්‍රවණේ උනේ නැත්තම් අපිත් මේ තිරසන් සත්තු වගේ ආහාර නිද්‍රා බය මේ තුනයිස ජීවිතය ගත වෙනවා. ඉතින් අමාරුයි ගැඹුරුයි නම් තමයි. ඒක මම කිසිසේත්ම නැහැ කියන්නේ. නමුත් මේ බන්ධන මා විශ්ින් කරන දේවල් මිසක් මට කවුරුවත් දාපු දේවල් නෙවෙයි. කිසිසේත්ම මේ කාමයට තියෙන ආසාව කවුරුත් මට දීප එකක් නෙවෙයි මයිලඟ තියෙන එකක් මම දැනගත්තොත් අතාරින්න පුළුවන්. ඒ මේ භවයට තියෙන ආශාව මම හදලා තියෙන යන්ත්‍රේ නම් ඒකට තමයි නමුත් දැනගෙන අතාරින්න පුළුවන්. මේ විභව තණ්හා නැත්නම් අරූපෙට තියෙන ආශාවක් දැනගෙන අතාරින්න පුළුවන්. ඒක මම කරනවා මිස අරයන් නිසා මට මේකුණා, මෙයා නිසා මට ඒකුණයි කියනකොට ඒ කර්ම මැදට අලුතෙන් කර්ම රැස් වෙනවා. නිසා යෝගාචරය නිතරම භාවනා කරනකොට මම මේ චෝදනා කරන්නේ මේ කායද තියෙන ආතාව නිසාද මම ඊළඟ මේ නොදැනුවත්කම චෝදනාව තියෙන මේ අල්ලගත්ත රූප ආරම්මණය නිසාද එහෙම නැත්නම් gedara dore තියෙන මේ කාමවස්තු පිළිබඳව කියන එක වැටහෙන තාක්කල් යෝගාවචරයට වැටෙන තාක්කල් කමඨහන සුද්ධ වෙන්නේ නැහැ. ඒකට උදව් කරනවා කවුරුන් ඉඳලා උදව් කරලා තමන්ම තේරුම් ගන්න තැනට આવොත් තේරෙයි බුද්ධ වහන්සේගේ ආලෝකයක් අපට ලැබිලා තියෙනවා ධර්මයේ ආලෝකයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා මෙවැනි මේ වාගේ ලැබිච්ච කය ලැබිච්ච ධර්මේ පාවිච්චි කරලා මොකද මේ මගේ හිතේ වෙන්නේ මොන ජවනිකාවද මේ තියෙන හිතේ තියෙන කහ පාටද නිල් පාටද රතු පාටද නැත්නම් කාමෙද මාන්නෙද සක්කාය දිට්ඨිය කියන එක තේරුම් ගන්න නැතුව තේරුම් ගැනීමට උත්සාහ කරනකොට ඔච්චර අමාරුද කියලා තේරෙනවනේ. අපි මේ තරම් අපකප් වෙලා බලන්ති තමයි. ඒ වෙනුවට බොහෝ සංඥා වහන්තිලා යාව දත්තං උදරාව බේදම් පුංචිත්ත හොඳට කාලා බුදිනවලු. කාලානිදි. අද ඉන්නේ සංඥා ඔක්කොම එකයි. හොඳට කාලා බුදින. ඉතින් එතකොට මේ මිනිස්සයා ඒ තියෙන මේ මිද්ද සුඛයට ඒ ඡයන සුඛයට නිසා වෙලාවක් නැහැ යාඩ බණක් භාවනාවක් කරගන්න. ඉතින් හොඳට කාලා බුදිය ගන්න <coughs> එහෙම නැත්තම් නිදිවදිනවයි කියලා කතාවක් තියෙනවා. නිදිවදින කියන්නේ කුණු අර්ථයකට. කෙසේ නමුත් මේ වගේ තැනකට ආවට පස්සෙත් ගෙදර ඉන්නට වැඩිය නිින්ද යනවා. බුදු වෙන්න බලන්න තමයි එන්නේ බුදියන එක තමයි කෙරෙන්නේ. ඒක භාවනා ජීවිතයේ අනිවාර්ය අංගයක්. මේ බණ බණ කියනකොටත් නිින්ද යනවා. සක්මන් කරනකොට නිින්ද යනවා. බාන පරියන්ගේ ඉන්නකොට නිින්ද යනවා. ඉතින් මේ තියෙන මේ මිද්ද සුඛේට මේ සයන සුඛේට මේ පස සුඛේ නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ වෙන අතපය කර වෙලත් නැහැ අන්තභාගෙත් නැහැ මොකක්වත් නැහැ කාල බුදින ගතිය නිසා බරපතල විදියට මනුෂ්‍යයා මේ ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා බුද්ධ ඥානාංශයට ප්‍රබුද්ධ කියන නම තියෙන පිරිදිච්ච කෙනා. බුදින කෙනා නෙවෙයි. ඒකෙන් තමයි බුද්ධ කියන නම ඇතිලා. ඒ නිසා භාවනා කරගෙන යනකොට තමන්ට තේරෙයි මුලින් මුලින් හරියට නිදිමත එනවා. ඒක ඇත්ත. ඒ නිදිමත එන්නේ භාවනා නිසායි කියලා තේරුම් ගත්ත දවසේ ඔන්න ගොඩ. මේ භාවනාව මේ බින්දට බාධා කරන එකක් නෙවෙයි. කෙලෙස් අඩු වෙනකොට එන එකක්. ඒ නිසා මම මේ නිදිමත භාවනාවෙන් ලැබිච්ච මම මේක දැක්කන්ට ඕනෑ කියන නිින්ද දිහා බලන ගතිය આવොත් එයාට මේ කියන එකත් මගහරව ගන්න පුළුවන් නිසා ඉස්සරහට ඉස්සරහට යන්න යන්න සමහර වෙතක මේ වගේ වැඩමුළුවලදී එක දිගට දවස් 3ක් විතර නිින්දයක් නැත්තම් කියනවා. හොඳට භාවනා වැඩ කරන්න පටන් ගත්තොත් රැත් ඇහැරලා දවල්ුත් ඇහැරලා. ඉතින් සමහරු භාවනා අතහැරලා යනවා මේ ඉන්සොම්නියා හැදිලා නැත්තම් මේ ලෙඩක් ඇවිල්ලායි. මොකද නිින්දට ඒ තරම්ම කැදරයි අපි. දන්නවද කවුරු හරි හිතලා බලලා තියෙනද අපේ අවුරුදු 120ක් ජීවත් වෙන ජීවිතේ අවුරුදු 50ක් 60ක් කරන්නේ බුදිනේකයි කියලා. දවසෙන් භාගයක් ගන්න බුදින එකක්. මේ වටිනා මේ මනුස්ස ජීවිතේ ලැබුණට ඒක නැති වුණොත් දවස් තුනක් එක දිගට නිින්ද කියලා නැත්නම් පිස්සු. ඒක කොච්චර නිදා ගන්නවද කියන එක හොඳට තේරෙනවා. කාට හරි නිින්ද නොයන රෝගයක් තියෙනවා නම් භාවනා මධ්‍යස්ථානට ගිහලා දාන්න ෂුවර් බුදිනවා. එනත්තම් සිංහල චිත්‍රපටියක් පෙන්වන්නට ෂුවර් නිින්දයක්. භාවනා මධ්‍යස්ථානවලට යන්න ඕනේ මේ හිතගෙන බුදින හැටි දැනගන්න. ඉඳගෙන බුදින හැටි දැනගන්න භාවනා මධ්‍යස්ථාන කියලා බලහින්ද කතා දෙකක් නැහැ. ඉතින් මේක මේ විහිළුවකට ගන්න නැතුව අපි දැනගන්න මේක මේ භාවනා කරගෙන යනකොට වෙන වැඩක්. ඒක භාවනා ප්‍රතිඵලයක් කියලා මේක විනිවිද ගන්න පුළුවන් වුණොත් ඒක තවත් බන්ධනකින් අපි ගැලවුණා වෙනවා. මගේ අදත් මෙතනින් මම කතාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. හෙටත් පුළුවන් නම් මේකම හෝ තව පොඩ්ඩක් ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට මේ දුක සමුදය පිළිබඳව තෘෂ්ණාව පිළිබඳව ඒව වැඩ කරන්නේ අපි හිතන විදිහට මේ වේස නිරුමාවාගෙන ඉන්නේ මේ හීන නූලෙන් වැඩ කරන හැටි දැනගන්න පුළුවන් වුණොත් තම අනුන්ට චෝදනා කිරීම සහ බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ ලද ප්‍රමාණය හොඳටම ඇති භවනා කරගෙන යන්න කියන මේ විශ්වාසය ඇති වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ කරගෙන යන වැඩේට එවැනි විශ්වාසයක් අත්‍යවශ්‍යයි. මේන් එහාට මොනක්වත් ඕනේ කරන්නේ මේ කරන දේම වැඩි විශ්වාසයකින් ආත්ම විශ්වාසයකින් එකට පෙර දැක්මකින් එහෙම නැත්නම් අදිමොක්කයකින් කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා